<coughs> යෝගාවට මහා සංකල්පයෙන් ආදරයි. අනිකුත් මේ පාඩක මහතුන් සම්බන්ධ කරගෙන අපි සත්‍යකතා සෙනසුරාදා මෙලලා ධර්ම සාකච්ඡා සඳහා අපි මේ රැස්නේ. අදත් අපි මේ සඳහා කමාර කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මුල් විනාඩි ස්වල්පය අපි පුරුදු කරදී විවස්ථා ශීපත් කර ගැනීම සඳහා ගත කළා. ඊගාවට ධම්මපද ගාතාව වාරේ පැමිණි ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට පෙන බීමයි අපි චාරිත්‍රාක් වශයෙන් කෙරුවේ. ඉතින් අදත් අපි මේ තමයි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මුලින්ම අංකයේ වෙන විවස්ථා කීම සඳහා අද ඉදිරිපත් වෙලා තියෙන යෝගාශ්‍රමයේ කතිකාවතේ මුල් කොටස කියවීමයි.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 සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ෂ ගුණ යතෝක්ෂ ගුණ විශේෂය ලබා ගැනීම සඳහා ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අසාසනික අදහසකින් තොරව ශාසන පරමාර්ථයන් අදාළ සද්ධාති ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නොනැති ආදාර ආරක මණ්ඩලයකින්ද ඒරු සුදු පරිසරයකින්ද යෝගාශ්‍රම සංස්ථා සම්පූර්ණ විය යුතුය ශික්ෂා සාජීවයෙන් සම සමාන වූ සම සම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාරයේ ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මේ උදාාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන් අතුරත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මාත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා මේක වාද විවාද පහළ වීමට ඉඩ ඇති වන හේින්ද ඒ නුත්මාර්ථය වැළෙහි යාමට කරුණු පෙන්නේ හේින්ද සමානගත හිරිත ත්‍රිත්‍ති විචක් විය යුතුය. ගිහි පැවිදි කාවිෂින්වත තමාගේ මහත්කම් උපත් උසස්කම් දක්වා අලංකාරය සඳහා භික්ෂුන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපනක වෙන බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක විකු ප්‍රතිපත්තියට ධර්ම සෑම අධ්‍යාපනයක්ම ජීවිතු වෙනෙහි යෝගාභ්‍යාසාශ්‍රමයන් නීද යෝගාශ්‍රමයන් සමාන පැවතුම් දිනු කළ යුතුය. නිම කල්යාණ අධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වනෙහි පිරිසුදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටුකතාරි සම්පූර්ණයෙන් දුර්ලී යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචමානි ප්‍රධානංගයානි ඊත රාජකුමාර බික්කු සද්දෝ හෝති සද්ධාරි තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචාන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දීව මනුස්සාණ බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති චීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්කමාය අසතෝ හෝති අමායාවි යථා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤුසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපාදාය ථානවා දල්ලපරක්කෝ අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගත්තු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා හිමානි කෝ රාජකුමාර පංච ප්‍රධානං ඥානියන මජ්ක්‍ධිමනිකාය බෝධිරාජ සූත්‍රී වදාළ භාවනා යෝගී භික්ෂුකට අවශ්‍ය කර්ම පරීක්ෂාකට බලා එයින් සම්පූර්ණ YouTube සාරකී පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජෙන්තයි වදාළ පැවින් පැවිද්ද ලබා ගැනීමට පැමිණි වූ හොත් ඕගෙන මනා පරීක්ෂණයක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයි සමර්ථ වූකම දසසිල්ලා සීලයක පිහිටුවා පණ්ඩු පලාතේක වශයෙන් සුදුස්තනක නවත්වා හෙරණ බණ දහම් හා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණේ සමර්ථ වූවන් පැවිදි කළ යුතුයි මහාන කිරීමන නුසුදුසු ප්‍රවෘත්ති දෝෂ ආදීන් හෝ පින්ගුණ නැති අනුවන සදහ නැති කුසීත පුද්ගලයන් අභා කුසීත ආදී අභාගයන් එක්ත වූවන් පණ්ඩු බලාස්පන්ති නිවත් කළ යුතුයි. ಜಾති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිම කිසිදු වෙනස් නැගීමක් පහළ නොකරගත යුතුයි. මෙහි යමක වැසුරෙන් කුසල් පිටී අකුසල් වැඩේ නම් ඊබඳු කවර කෝ දාස වෙනකොළ යුතු බව වදාළෙහි කැපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුත්කලයන් ඇසුරෙන් ආරාමික ලැජ්ජී පිරිසකේ ලැජ්ජී ධර්මයන් මනසී ආකීහින් පරීක්ෂාකට බාහිරගත යුතුය. පිටින් මේ අභ්‍යාස ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනවින් කරුණු විචාරාම සුදුසු බාහිරකාරාදී නැති පිටින් ඇතුළත් කරගත යුතුය. පිටින් ඉන්න හෙරණ නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් පල්ලි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථාන ප්‍රධානානුසාරක මායින් පාණන් වහන්සේ විසින් මතක කරගත යුතුයි. ධර්ම භික්ඛවේ යන්නේ ඒක ධම්මං පිටමන පස්සාමි යං ඒවං මහතු වනත්ථාය සංවත්තති අතයිදං භික්කවේ පාවමිත්තතා යයි වදාළෙහි සරණාර්ථිත හේතු පාවමිත්‍රාශ්‍රය විසුකුරු සපොන් මෙන් බහැරකොට සුද්ධා සුද්ධේ සංවා සංකප්පය වූ ප්‍රතිසතාය වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන් නී පීඨා ඉබඳු ලජ්ජීන් සමගම ධර්මාමිල සම්භෝගලයේ යුතු කලට සුදුසු පරිදි සිකපත මැනීමට කිසියෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසත්ක සංගායනාදී තබාවදාල සංගඥාත්‍ය සිහිකොට කුඩා මාත් කිසිදු සික පදයක් නොකඩවා කාර්යමුක්ත සංවර සීලය රැකිය යුතුය. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකුම් සීලයේද හොඳින් අසාබලා දැනගෙන කිකී වණ්ඩන් යාදී ගාතාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ණතෝ න සීලං පරිපූර්ති අනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක භික්ෂූන් හැම භික්ෂුවම කුතුමාත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ස සම්පාදනය කළ යුතුය. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුමා කුණාදී වංග ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනගෙන තරදන ප්‍රතියා කොහොන්වත් නොපුරා සාන්ත දාන්ත උජුපටිපන්න භාවය උපුරුදු කළ යුත්තාහ කම්මැදී බණකින් ආදී අසාකටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක් කාර්කන්නකොට ආධ්‍යාත්ම උපාධ්‍යාදීන්ගේ අවතරේ පරිදි ඒ දැයෙහි යෙදී යුතුය. නිද්දාරාමතා, භාෂාරාමතා, කනසංගනිකාරාමතා ආදී සාධන පරිහානිකර ධර්මයන් නිනොයේදී තිතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දස කතා වස්තුලින් පමණ ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය. තිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කර්ම හොඳින් දැනගෙන නිතරම නිකල යුතුය. පරියාප්තියෙන් වෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනත්වයේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පරියාප්ත ධර්මයේ උත්හාණය ධාරණය දෙකල යුතුය. ප්‍රත්‍ය දායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසේ සලකා අනනුලෝමකදී සංසර්ගයේ සිදුනවන සේද කුල දූෂණ ආදීට හසුනවන සේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. අපි මේ ජීවන්තයේ දිනේ විවස්ථාවේ මුල් කොටස අනිදාශී කතිකාවේ දෙවෙනි කොටස කියනවා කියන මතක් කිරීමත් එක්කම මුල් අංකෙ මෙතන સમાપ્ત වෙනවා අපි බලාපොරොත්තු වෙමු නම් වැඩ ගාතාවට යනකම් අද අද දින එකේ ගාථා හයක් තියෙනවා. එකක් කියන. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ 24 වෙනි තණ්හා වග්ගය විසි හතරවැනි තණ්හාවක්ය එහි හයවෙනි ගාථාව නේ පස්වෙනි ගාථාව දුක නැවත නැවත හට ගැනීමට හේතු සූකර පෝතිකාවක් ඇරඹ රජගහ නුවර ඇතුළු වීදියක යතාපි මූලේ අනුපද්ද වේදල්හි චින්නෝ චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති එවං පිතංහානුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං කුණක් කුණක්ති ගුණක්ුණන්ති අන්වය යත අපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝ අපි රුක්කෝ පුනරේව පුන ඒව රූපති එවං අපි තණ්හානුසයේ අනුහතේ දුක්ඛ මිදං දුක්ඛං ඉදං පුනක් පුනක් නිබ්බත්තති වාචය තණ්හාව හේතු කොට උපදනා කෙලෙස් උපදනා කෙලෙස් නොරසූ කල මේ දුක් රස නැවත නැවත හට ගැනෙන්නේය. අර්ථ යම්සේ මුල මුල උවදුරු රහිත කල්හි දැඩි කල්හි අගින් කපන ලද්දා වූද රුක නැවත නැවත වැඩෙන්නේමය. ඇසතුනුග ආදී ගස් උඩින් කැපුවත් මුල විනාශයට නොපැමිණව දැඩිව පවත්නා කල්හි උදින් කැපූ ඒ රුක නැවත ලියලමින් අතුපතර දමමින් වැඩි දියුණු වන්නේමය. එසේම තණ්හාව හේතු කොට සිත් සතන්හි සැඟවි පවත්නා කෙලෙස් ඇස්කන් නාස් දිව කය මන යන සතර උපදනා ආසාව නොනසූ කල්හි රහත් මගින් නැනි. රහත් මග නැනින් මුලින් උදුරා නොදමු කල්හි මේ දුක නැවත නැවතත් උපදනේය. භවයෙහි ඉපැත්ම ලැබීම වශයෙන් මේ ජාති ජරා මරණාදී දුක් යටි යටි හට ගැනෙන්නේය. මූලයේ අනුපද්ද වේ නම් මුල උවදුරක් නැති කල්ලිය. මුල හොඳ හැටි පවත්නා කාලයය. චින්නෝ රුක්ඛෝ නම් සිඳින ලද රුකය. උඩින් කපන ලද ඇසතු නුග ආදී රුක්ය. පුනේව රූහති නම් නැවතද වැඩේ කඳ හෝ මුල ලියලි අතුපතර නැగి නැగి දියුණු වන්නේය. තණ්හා නොසයේ නම් තණ්හාව හේතු කොට සැඟවි පවත්නා කෙලෙසිය. තණ්හා නොසය නම් කාමරාග භවරාග යන දෙකය. මේ කාමරාග නම් කාමයන් පිළිබඳ පවත්නා දැඩියල්මය. භවරාග නම් භවයන් පිළිබඳ පවත්නා දැඩියල්මය. මේ විෂයක් මෙන් සිය සතන්හි සැඟවි පවත්නා වූද නැවත නැවත හටගන්නා වූද සිය සතන්හි නිදන්නන් වැනි වැඩි වූද කෙලිස් තණ්හානුසයයි දැක්වේ 97 නම් නොනසූ කල්හිය ඒ කෙලිස් ඒ කෙලිස් රහත් මග නැනින් මුල් සිඳ නැදමු කල්හිය ඒ නිදානය භවය පිළිබඳ ආශාව සසර දුකට හේතුය සූකර පෝතිකාවක් අරබ රජගහනුවර වේළුවන වෙහෙර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කල එක් දවසක ආනන්ද මහ තෙරුන් සමග රජගහනුවර පිටු පිනිස වැඩමවති. එක් තැනකදී ඊරි පැටියක් දුතහ. ඒ ඊරි පැටියා ඇඟ සෑමතන තැවරුණු අසුචි හා මඩ ඇතිව ඒ මේ අතයේ අනන්ත මහ තෙරවුද ඒ ඊරි පැටියා දුතහ බුදුරජාණන් වහන්සේ අනන්ත මහ තෙරුන් අමතා මෙසේ වදාළහ. ආනන්දය අර ඊරි පැටියා දුටු වේද එසේය දුටු වෙමි ඒ ඊරි පැටියා කපුසඳ බුදුරජාණන් වහන්සේ කල කිකිලි යක්වත් තිරසන් අපායේ ඉපිද වත්තුළු අවුලා කා තන තන ඇවිදින්නේ දවසක වහන්දෑ වලදන බුදුන් හලක් ළඟ අවුලා කා සිටින විට ඒ අසන විදසුන් වඩා භාවනා වඩන ඒ අසන විදසුන් භාවනා වඩන නමකගේ හඬ අසා ඒ සිත ලබා සතුටු විය. පසු කල ඒ කිකිලි මියගොස් භාවනා වැඩීම් අනේ සිතාලවා පැහැදීම හේතු කොට මිනිස් ලොව මිනිස් ලොව රජ කුලයක කුමරියක් වවන්නීය. උඹරේ නම් වූ ඒ කුමරි වැඩිවිය පැමිණ සුසිරිතේ ඇලුනි ඒ කුමරිය එක් දවසක් අසුචි ගොඩේ අසුචි ගොඩක සිටි පණු රසක් දැක පිළිකුල් සිත බලවත්ව කලකිරුනි. එතැන් සිට සීල් දැක ධ්‍යාන භාවනා වඩා මියගොස් බබලව ඉපද බොහෝ කල්වසින් සව එවත් මෙරි භව ආසාවෙන් ඒ ඒ භවයන්හි සැරිසරමින් අවුත් දැන් ඊරි පැටිව ඉපිද ඇඟතැවුණු අසුචි හා මඩ ඇතිව අවුලාකා ඇවිදින සැටි බලන්න යයි වදාළේය. මේ ඇසු නොරහත් වහන්දෑට සසර ගැන බිය උපද කලකිරීම හට ගැනුණ බුදුරජාණන් වහන්සේ ඒ බව දැන ඇතුළු වීදියේ වැඩ සිටම භවය පිළිබඳ ඇති තණ්හාවෙන් දොස් දක්වා මේ දැක්කෝ පහ හය හත අට නවය දහය සය සය ගය වදාළ සේක ලංකාවේ ඉතිහාසයට මැද වෙච්ච කතාවක් තමයි මට මතක් වෙනවා. ඊදි බැටි උතනින් බැලලා ගිහිල්ලා ඉපදිලා අනුරාධපුර යුගයේදී වික්ෂුණී වහන්සේ කෙනෙක් විදිහට ඉපදිලා කතාව නැවත මතක් කරනවා. මේ මම මෙතනින් බැලලා ගිහිල්ලා මෙහෙමයි වුනේ මෙහෙම වුනේ කියලා නැවත ලංකාවේදී ඉපදිලා රහත් වෙනවා. ඒ නිසා මේ ඒකේ ඉන්නේ ඔය මේ අටුවා කතා සංග්‍රහ කතාවල තමයි මේ කතාව වෙන්නේ. මේක පෙන්වන්න හදන්නේ මේකදී ඔය ප්‍රධාන වශයෙන් කරන්න හදන්නේ මේ කොච්චර අපි එක භවයක තාමත් උසස් බණ භාවනා කරගෙන සමත භාවනා කොච්චර ඉහළට ගිහින් කටයුතු කරත් යන්න පුළුවන් ඒවට ප්‍රතිඵල නැහැ කියලා කාටවත් දොස් කියන්නත් බෑ ඒක සුචරිත වර්ධනයකුත් වෙනවා. මොකද ඊගාව ආත්මෙදී ආයසනයක් අර වගේ වැල්ගඩවිල්ලෙක් වෙලා හෝ එහෙම නැත්නම් ඔයගේ අසුචි අවුලගෙන කන්නේ ඊඩියක් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඒ තාමත්ම භයානකයි භයානක කියලා කියන්නේ ඒකේ තියෙන මායාකාරී ගතිය නිසා මේ භවරාගයේ ඇතුව මේ කරන කුසල අකුසල ක්‍රියා දෙකයි ඒකෙදිත් භව රාගය ඇතුව කරන අකුසල් ක්‍රියාන හරි ගොරෝසුයි. පේනවා ඒක කරනකොටම දුක් දෙනවා, පොලිසියට අහු වෙනවා, හිරේ වැටෙනවා, පාය යනවා තේරෙනවා. භව රාගයට අහු වෙලා කරන පින් ක්‍රියා මේ වලදී එහෙම එකක් පේන්නේ නැහැ. සැපේ හම් වෙන්නේ ඉතින් පහසුකම් ලැබෙනවා. ලැබුණාට මොකද අර කපෝ ගහ කපපු ගහක යට මුල තියෙන තාක්කල් තල් ගස්වන්න නම් ඒක වෙන්නේ නැහැ. විවිධ ශාඛවල මුල තියෙනකන් ආය නැවත නැවත දඩු දානවා. අන්න ඒ වගේ ඒ කවරාගේ තියෙන තාක්කල් ආයතරයක් අර භවතණ්ණාව නිසාම මේ හිතපු නැති දුක් කරදර වලටපත් වෙනවා. ඉතින් අද කියන භාවනා ක්‍රම දිහත් බලනකොට බෞද්ධ ක්‍රමය කරන බැලුවත් අබෞද්ධ ක්‍රමය කරන බැලුවත් මේ භාවනා ක්‍රම වල තියෙනවා පැති දෙකක්. එකක් තමයි මේ මතු නෝපතුනා කෙලස් නෝපදීම් පින්සත් උපං කෙලස් සම්පූර්ණව දුරු කළ රහත් වීම සඳහා නිවන් දැකීම කරන සඳහා භාවනාව. ඉතින් ඒක ටිකක් ජීවිත පරිත්‍යාගයෙන් කරන්න ඕනේ. අනෙක් භාවනා ක්‍රම කරන්නේ ලෙඩ රෝග සුව කරන්න. මා අසහනෙ නැති කරන්න. ඒවට කියනවා මේ සුව කිරීමේ ක්‍රම. දැන් මුගාවක් දක්ෂ වෙලා ඉතින් වල වෙන්න පටන් ගන්න තියෙනවා කිසිම විවේචනකින් තොරව අනිවාර්යයෙන්ම ඔය අසහනෙට තියෙන බේත වශයෙන් භාවනා ක්‍රම ඇවිල්ලා තියෙනවා. ඒක බොහෝම ජයට පැතිරෙනවා බෞද්ධ සංස්කෘතියක් නැති රටවල. ඉතින් ඒක ආපහු බෞද්ධ සංස්කෘතියන රටවලට ආවට පස්සේ ඒගොල්ලෝ බොහොම ජයට ඒක බාර ගන්න මොකද ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් මේ ජීවිතේදීම මෙන්න මේ තරම් වැඩ කෙරුවොත් භාවනාවේ මෙන්න මෙච්චර ප්‍රතිඵල තියෙනවා. නමුත් මේ ප්‍රතිඵල බොරු කියන කාටවත් බෑ විද්‍යානුකූලවත් ඔප්පු කරලා තියෙනවා. නමුත් භවතණ්හාවන එහෙමමයි. කිසියෙත්ම භවතණ්හාවේ හානියක් වෙලා නැතුව ඒ තරමට යන්න පුළුවන්. ඒ නිසා මේ ලාභයි ප්‍රතිඵල සහිතයි වහා ප්‍රතිඵල කෙනසුලි එනිසා දුඟාක් භාවනා කියලා අල්ලගෙන තියෙන්නේ ඔන්න ඔය භව තණ්හාවට වැඩිච්ච කාම තණ්හා වෙච්ච වගේ පෙන්වන්නේ භව තණ්හාව තියෙන. ඉතින් ඒ නිසා ඔය බටහිරට ගිය මුල් මුල් කාලේ ගිය කෙනෙක් සඳහන් කරලා තියෙනවා. අද මේ තෙරපිටික් බුද්දිසම් කියලා තෙරපිටික් මෙඩිටේෂන් කියලා කියන සුඛීදීම සඳහා කරන භාවනාව විශ්ින් නිවන් දකින භාවනාව කාල විනාශ කරලා තියෙනවා. ඒ තරමටම භාවනා කරන්නේ මේ එක එක දේවල් මේ ළඟා කරගන්නේ මේ ළඟා කරන ක්‍රමය අසාධාරණ ක්‍රම නෙවෙයි. ධාර්මික ආගමනුකූල ක්‍රම. නමුත් ඒකෙන් දීර්ඝ කාලිනව බලනකොට හොද හොද මණ්ඩේ දෙමිල්ල තමයි හිතේ. සුකර ප්‍රතිකාර කතාව ඒක තමයි මතක් කර දෙන්නේ. බ්‍රහ්ම සම්පatti ලැබුවත්, ආජි සම්පatti ලැබුවත් භවතණ්හා කියන තාක්කල් නැවතත් ඇట్లా අර අසුචි වලට වැටෙනවා. ඊටදී උඟා කමාරු හිතාගන්න මේ සාසනය මේ ජීවිතේදීම සම්පූර්ණ කෙලෙස් ඉවං කරලා නිවන් ලබන්න යන්න ඕනෑ කියන හැඟීමෙන් වැඩ කරන එක හරි අමාරුයි. හරි වෙහෙසයි ඒක. මොකද මේකට ඉන්නවා සිනක හරියට. අර වගේ මේ ජීවිතේ නිවන් දකින්නවා කියනකොට බොහෝම සුළු පිරිසක් ඉන්නේ. එහෙම කරන අයත් උසුලුවට විසුලුවට ලක් කරනවා. මොන පිසුද මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද? මේ කාලේ ওই විදිහට කතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා මේ බහුජන මතේ වැඩි දිනාගේ මතේ තෝරන්න බේරන්න ගියොත් භාවනා කරන කට්ටියත් පසුබාහන තැන්පත් වෙනවා. ඒක වෙන ආගම් වලින් මේක පෙන්වලා දෙන්න බෑ මොකද අනික ආගම් වල කතා කරන්නේ ඒකාන්තියම භව තණ්හාවට පමණමයි. අනිත් භව තණ්හා ඒකර කරන එකක් ඇත්තෙම නෑනේ. ධර්මයේ විතරයි වැඩක තියෙන්නේ. ඒ තියෙද්දිත් ඒ අනිකුත් ආගම් වල තියෙන රැල්ල තමයි අපේ එකෙත් වක්කලාට තියෙන්නේ. හරි අමාරුයි මෙතෙන් ගියාට පස්සේ. ඒක මේ අපේ අටුවා යුගයේත් මතක් කරලා දීලා තිනවා. විදර්ශනා ධූරේ වඩන අයයි අනික් කතායයි අතර වාදයක් විවාදයක් තරඟයක් තිබ්බහම හැමදාම පරදින්නේ විදර්ශන වඩනයි. ඒකේ ජනගහණය අඩුයි. හැම වෙලාවෙම පිරිස අඩුයි. ඒ හරියට කෙනෙහිලි. ඇතුළෙමයි එන්නේ විදර්ශන වඩනයි එන කෙනෙහිලි එන්නේ ඇතුළෙමයි. මොකද ඒ වට කරගෙන ඉන්න අර සමත වඩන අය නැත්නම් සමතේ ශප හොයන අයට පේන්නේ තියෙන විපස්සනා වඩන අයගේ කතා කෙනෙහිලි කතාවක්. ඒක හරිම අමතර දෙයක් තියෙනවා. හැබැයි ඒක හොඳ සජීවී ශාසනයක මේ ලකුණක්. කවදාකවත් විදර්ශනා කරන කෙනාට බාධා වලින් තොරව මේ පාවඩේ ලොකු රජකමක් ගන්න හම්බෙන්නේ. හැම තැනදීම මේ මේ කටුකොහල් කපාගෙන එතන එතන එතන එතන තමන්ගේ උපයාගෙන යන ගමනක් විතරමයි තියෙන්නේ. ඒ නිසා දුක් ප්‍රතිපදාවමයි. නමුත් මේ දුක ගෙවන් කරලා ඉවරයක් කරන්න කරන වැඩ නිසා ඒක අමාරුයි. සමතකම එහෙම නෙමෙයි. ඒකේ ලේසි කියනවා නෙමෙයි මම. නමුත් ඒකේ තියෙන අර දුර්ලභකමක් තියෙනවා. භවතණ්හාව වැළෙන ගතියක් වෙනවා මේ දැන නොදැන. හේතුව මේ උඩ තියෙන ගහේ කොළ නම් පේනවා වෙනවා. මුල් පේන්නේ ඉතින් මුල් ඉතුරු කරලා කොළ ටික කපලා ගහ කපුවා කියලා හිතනවා නම් අන්තිමට දඩ වෙනකොට අරට වැටි ජයට එනවා. අන්නේ ගතිය මේ මේක අවශ්‍යයි හැබැයි ආධ්‍යාත්මික ජීවිතේට එහෙම සැපේකුත් ඕනේ. නමුත් හොඳට ඕම නිතර මතක තියාගෙන ඉන්න ඕනේ. අවසාන ඵලේ නම් ඒ සම්පූර්ණයෙන්ම මේ ජීවිත ආශාවෙන් තොරව, කය ආශාවකින් තොරව මේ සීලම කෙලස් ඉවම් කරලා යන වැඩි. ඒකේ අදිස්ථානේ ගන්නම තමයි. මේ වැඩ කරගෙන යන්නේ ලාමක දෙයකට නෙවෙයි සම්පූර්ණ ගිවන් කරන දෙයකට කියලා ඒ අදිස්ථානේ ගන්න පවා සෑහෙන කාලයක් මේ මෙන්න විදිහට කියනවා සෑහෙන දුරට විපස්සනා ඥාන වැඩිලා තියෙනවා. නැත්තම් එන්නේ නැහැ. කොච්චර විපස්සනා ඥාන වැඩුණත් මේක නැවිත් ඉඳ ඉඳ තියෙනවා. මෙවැනි අදහසක් නැවිත් ඉඳ තියෙනවා. භව තණ්හාව නිසා. ඒ නිසා මේ හොඳට මොක කැපිපෙන තැන තමයි ඒක ඕන කෙනෙකුට ඕන පැත්තට විදින ගන්න පුළුවන් මේ බෝධිසත්ව අදහසකින් කටයුතු කරගෙන යනවා. අදහස් කරගෙන යනකොට සාමාන්‍ය ඉදිනදා මම දැන් නිවන් දකින්න ඕනෑ කියන ආගේ තියෙන්නේ ආත්මార్థකාරී හැඟීමක් පැත්තකන කවුරුත් එක්ක කතා කරන්නේ නැහැ. මම කැලේකටලා භාවනා කරනවා. බෝසත් හැංගීමෙන් කටයුතු කරනවා එහෙම නෙමෙයි. මේගොල්ලෝ තමනුත් විදර්ශනා කරලා දෙනවා. බණ භාවනාවක් ගන්න පොත්පත් දාන්න බහැලා වැඩ. විශාල ප්‍රේසුවට උදා කරමින් වැඩ කරනවා. හලෝ. මේ ස්වාමීන් වහන්සේ සුබෝදෑසනා අපේ බත් වෙන්නද? හොඳයි හොඳයි අපි ධර්ම සාකච්ඡා පටන් ගන්න තිබුණේ මේ කෝල් එකක් කලින් දීලා තිබුණානේ. නෑ ස්වාමීන් වහන්සේ අදද? මම දැන් ෆෝන් එකේ තිබුණා මේ මට ගන්න බැරි ගතියක් තිබුණා ෆෝන් එකේ තිබුණා ඉන්ටර්නැෂනල් කෝල් එකක්. අද නෙමෙයි ස්වාමීන් වහන්සේ. අද මේ සිල් දවසක් ඉඳ ටිකක් පොඩ්ඩක් පරක් වුණා සමා වෙන්න ගන්න. කමන්නේ පරක් වෙච්ච එක කටියට පරක් වෙනවා. අපි සාකච්ඡා කර කර හිටියේ මේ සූකර පොතිකාවගේ කතාව. ඒකෙදි ප්‍රධාන වශයෙන් අදහස පෙන්ලා දීලා තියෙන්නේ මේ භවතණ්හාව තියාගෙන කොච්චර මේ කටයුතු කාරණා කරලා ඒක සාර්ථක වුණත් නැවත නැවතත් භවයේ නැවත උපදීම අනුව දුක්ඛයිත ආත්මවල නැවත උපදින්න ඉඩ තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා මේ මේ භවතණ්හා විභවතණ්හා භවතණ්හා විභවතණ්හාට වැඩිය භවයේ ඊතර කිරීම සඳහා කරන භාවනාවක් නැත්නම් භවයේ සුවසේ ගත කිරීම සඳහා සැපයලවන සඳහා කරන භාවනාවක් දෙක අතර වෙනස. ඉතින් මේක බොහොම සංවේදී මාතෘකාවක් සාමාන්‍ය කතාවට ලක් නොවන මාතෘකාවක්. ඒ නිසා එක එක පැති වලට යන්න පුළුවන් මේ ඕන කෙනෙකුගේ මත වලට ඉඩ තියෙනවා. හැම වෙලාවෙදිම අර වගේ භවය සැපවත් කිරීම සඳහා ආධ්‍යාත්මික මේ සැපයක්, නිරාමිෂ සැපයක් සඳහා කරන මේ ආගමට පෙළඹෙන භාවනාවට පෙළඹෙන ප්‍රතිශතය 100ට ගන්න වැඩිමයි සම්පූර්ණ නිවන් දකින අදහසෙන්ම භාවනාවට පෙළඹෙන අය ප්‍රතිශතය වශයෙන් අඩුමයි. මොකද ਸਰවචන්නාංශයේ බැලු බැලමට පේන්න තියෙන්නේ එහෙම නැත්නම් කියන්න හදන පණිවිඩය වෙලා තියෙන්නේ පුළුවන් තරම් අර විදිහේ සම්පූර්ණ කෙලෙස් කිවං කරලා ලැබිය යුතු අවසාන ඵලයේ සඳහාම කිරීම උත්කෘෂ්ටයි කියන එක තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒක සඳහා කරගෙන යන කාලේ පුරාම අවසාන අන්තිම භවයේ පස්චිම භවික වෙනකන් කරන පින් ඔක්කොම අහුවෙන්නේ අර භවකාමී කුසල් වශයෙන් තමයි. ඉතින් ඒ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒ පින මෝරනකොට මේ තලතුණා වෙනකොට තමයි අදහසක් ඇති වෙන්නේ මේක හැමදාම හොදවද මඩි දානවා වගේ වැඩක්. මේක කෙලවර කිරීමමයි මේ භවයේ කෙලවර කිරීමමයි කල යුත්තේ කියන එක ඒක තේරුම් ගන්න අදිස්ථාන කරන්න ඒ වගේ දෙයකට හිත යොදා භාවනා කරනවා කියන එකමත් වඳින්න වටින තරමේ මේ ශ්‍රේෂ්ඨ අදහසක්. නමුත් ඔතෙන්දී අර විභව තණ්හාව මැදි වෙනාට පස්සේ විභව තණ්හාවත් ඇවිල්ලා මේ තියෙන සංකීර්ණතාවයක් ඇති කරාට පස්සේ ඔය ප්‍රශ්න අපි හිතන තරම් විස්තර කරන්න ලේසි නැතුව යනවා. භව තණ්හාව නම් තේරෙන භව තණ්හාව ඕන කෙනෙකුට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ දිගින් දිගට දිගින් දිගට පවතින මේ භවය සපවත් කිරීම විභව තණ්හා පිළිබඳ ප්‍රශ්නේ හරිම සංකීර්ණයි. මේ සංකීර්ණ ප්‍රශ්නයත් උතෙන් ඩාවට පස්සේ හරි අමාරු තත්යකටපත් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් ආගම් වල මේක ඉන්නේ නැහැ. මොකද හේතුව ඒ ආගම් වල මේ ජීවිතේ නිවන් දකින්න කියන විකල්ප නැහැ. බුද්ධාගමේ පමණයි මේක මතුවෙන්නේ. ඒනොත් ඒ මතයට වැඩ කරන පිළිස ඉතාම සුළු පිළිසක් අත කරන නිසා සාසනය නැති වෙනකොට නැත්නම් සාතන පරිහානියට යනකොට ඉස්ලාම ඔය අදහස තමයි නැති වෙන්නේ. අපි අද ඉන්නේ ඒක සම්පූර්ණයෙන් නැතුව ගිහිල්ලා 2500 විතරනකොට 100ක්ම නැතුව ගිහිල්ලා තියෙනවා මේ ආත්ම නිවන් දකින්නයි කියන අදහස අතහැරලා දාලා තිබිලා තියෙනවා දැන් ආයෙත් රැල්ලක් ඇවිල්ලා තියෙනවා පුළුවන් ය කරමුය කරන්න ඕනේ කියන අදහසක් සුළු ප්‍රතිශතයක ඇවිල්ලා තියෙන යුගයක අපි ඉන්නේ ඒ නිසා එක පැත්තකින් බලනකොට හරි වටිනවා හුඟක් ශක්තිය වැඩ පිටුවක් යන වෙලාවක් නමුත් ඒකට හම්බෙලා තියෙන කෙනෙහිලි කරගෙන යන වැඩවල තියෙන බාධක තියා බලනකොට එනවා මේක සදාකාලිකවම තමන්ගේ තන තමන් හදාගෙන යා යුතු ක්‍රමයක් විපස්සනාවේ තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙයකට යෙදිලා මේ චිත්තක්ෂණයක් ගත කරත් ඒකට වටිනාකමක් තියෙනවා. ඒක නමුත් මේ උඟ දෙනකොට ඒ පැත්තට කියන බන නැත්නම් ඒ පැත්තට කියන අන ඒ පැත්තට දෙන උපදේශ හරිම නීරස වෙන්න පටන් අර ගන්නවා භවතණ්හාවේ වැඩ කරනවා. ඒගොල්ලෝ කියන්නේ මේක හරි සංකීර්ණයි, බොහොම ගැඹුරුයි. ඒක නිසා අපි සාමාන්‍ය පොඩි පහේ පිංකම් කරගෙන යන් කියන අදහස. ඉතින් ඒක නිසා මේ ඒක බහුතරේ නිසා මේ අදහස මේ සුඟක් ආත්මාර්ථකාමී වශයෙන් පේන ගැඹුරු අදහසක් නිසා ඔය තරන්දි තරන්දි තියෙනවා. ලෝකේ තරන්දි තරන්දි තිබුණට කවදාකවත් ප්‍රධාන ධාරාව බවට පත් වෙන්නේ නැහැ. කවදාවත් ප්‍රධාන නාලිකාව බවට පත් වෙන්නේ නැහැ. නමුත් මේක මකන්නත් බෑ. මේ මේකට වැඩ කරන කට්ටියගේ තියෙන මේ කැපවීම කරදර එනේ හැම එකක්ම ජයග්‍රහණය සඳහා සාධකයක් කරගන්න ගතිය නිසා කාටවත් මකන්නත් බෑ. මොකද කවදාකවත් මේක බහුජන මතේ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි නිතරම මේ අපිට අවශ්‍ය කරන බුද්ධෝත්පාද කාලය ලැබිලා, මනුෂ්‍යාත්ම භාවය ලැබිලා, චන සම්පත්තිය ධර්මානුධර්ම ධර්ම ශ්‍රවණය සත්පුරුෂ සංසිඳ ලැබුණාට පස්සේ අපි නිතරම කල්පනා කරන්න අපේ කාලය ගත වෙන්නේ උගුරටොරා බෙහෙත් කන්නා වගේ නොදැනීම භව තෘෂ්ණාව වැඩෙන්නද එහෙම නැත්නම් ඇත්ත වශයෙන්ම මේ භවයේ පාගන යන භවයේ ඊතර වෙන වැඩපිළිවෙලට කියලා බැලුවොත් හුඟක් අමාරුයි අපිටම සන්තෝෂ වෙන්න මොකද හුඟ වෙලාවක් ගත වෙන්නේ මේ භවයේ කපණ දාන වැඩවලට නෙවෙයි ඊටදී සියුම් ඊටදී සපවත් ඊටදී ප්‍රනීත භවයක් නැවත ලබා ගැනීම අදහසින් ඉතින් ඒ නිසා මේක හැමදාම ධර්ම සාකච්ඡාවට ලක් විය යුත්තක් මිස මුළු ලෝකෙම මේක කරගන්නත් බෑ. ගත්ත මනුස්සය ඉතුරු වෙන්නේත් නෑ. ඒ නිසා හොඳ මාතෘකාවක් කරගන්න. ඉතින් මම ආරාධනා කරනවා මේ සම්බන්ධ වෙලා ඉන්න අනික් කට්ටියගේ කිය යුතු ප්‍රශ්න, ඇසිය යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් ඒකට ඉඩ දීලා මගේ අදහස් ඉදිරිපත් කිරීම මෙතනින් නැතර කරන්නේ. මෙතන තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව කියලා තියෙන නිසා විභව තණ්හා කියන්නේ මොකක්ද කියන එක ප්‍රශ්නේ මතු කර ගන්න ඕනේ. ඒකෙදී මේ සමහර වෙලාවල් වලට මේ මේක පිළිබඳව ගොම ගෑවන සුළු මේ අර්ථකථනක් තියෙනවා අපේ අටුවාවල. මේක හොඳ කතාවක් කෙටියෙන් තේරුම් ගන්න පුළුවන් කතාවක් අර බෞද්ධ දර්ශනය පිළිබඳ පොතක සඳහන් කරලා තිබුණා. දැන් අපි ළඟ යමක් තියෙනවනේ අපි හිතමු මෙච්චර මෙච්චර වස්තු පරිභෝග මයි ළඟ තියෙනවා. මෙව්වයෙන් මට තවත් ලැබේවා කියලා මේ දේවල් තව තව ලැබේවා මේන් තවත් වැඩිපුර ලැබේවා කියලා හිතනවනම් ඒකට කියනවා භව තණ්හාව කියලා. මේට වෙනස් දෙයක් මට ලැබේවා කියලා හිතනවනම් විභව තණ්හාව. මේ ටික මට වැඩක් නැහැ. මට වෙනස් දෙයක් ලැබේවා කියලා. එතකොට මෙව්ව පිළිබඳව අකමැත්තක් තියෙනවා. මේට වෙනසක කැමැත්තක් තියෙනවා. තවත් එකක් කිව්වොත් භව තණ්හාව වෙනත් එකක් කිව්වොත් විභව තණ්හාව. ඉතින් එතකොට මේ විභව තණ්හාව මතුවෙන්නේ දැනට තියෙන දේවල් පිළිබඳව කිසිම සතුටක්වත් ඒ පිළිබඳ පිළිචිකතියක්වත් නැහැ. අන්ට මේක වෙනුවට වෙන එකක් ලැබේවා කියන හැඟීම තමයි තියෙන්නේ. ඒ නිසා විභව තණ්හාව වනසිතවිල්ලක් හැම වෙලාවෙම. ඒ නාස්තික සිතවිල්ලක් මේ ජීවිතය පිළිබඳව තමන්ට දුක් කරදර බලාපොරොත්තු මේ සුන් වෙන ගැටි තත් වෙනවනේ සීදී නසා ගන්නවා කියන එක එච්චරම ආත්මයි. මට මේක එපා වෙන එකක් ඕනේ. භවතණ්ණා තියෙන එක නම් කවදාක සීදීක සාගන්න පෙළපෙන්නේ නැහැ. එයා කියන්නේ ණය වෙලා හරි කවන්න දොස්තර කෙනෙක් නනවා කොහොම හරි මේක පිළියම් කරලා වැඩ කරන්න තවත් මේ භවයේ පවතිනවා කියන එක. ඉතින් මේ විභවතණ්ණා මේක පිළිබඳව මෙව මත අපි ඕනගෙන ඕනක ගන්න පුළුවන්. අපේ මේ තේරවාද ක්‍රමයේ හැම වෙලාවෙදීම අර්ථකතන දීමේදී භවතණ්ණා හුවා දක්වනවා. මහායාන ක්‍රමයේ අර්ථකතන දෙනකොට හැම වෙලාවෙම විභවතණ්ණා හුවා දක්වනවා. ඒ නිසා මහායා මහායාන පොත්වල අම්මතර જાති ලියවිලා තියෙනවා. මේකත් කිය මේ දැන් තියෙන එක කියලා ඇති දෙයක් නෑ. ඔයිට වෙන එකක් ලැබුණා ප්‍රශ්නයක් නෑ කියන විදිහට දැන් තියෙන පදනම සම්පූර්ණයෙන්ම දෙතරලා යන විදිහට උත්තර දෙන්න. අපේ කේම නෑ. තේරවාදයේ තියෙන්නේ පවතින සංස්කෘතිය, පවතින සදාචාර ගති රැකගෙන ඒක දියුණු පවණු කරගෙන යන්න කියන එක. ඒ නිසා මේ අර්ථකථන දෙකේදී මේ pāli භාෂාව හැම වෙලාවෙදිම අරගෙන තියෙන්නේ මේ තියෙන එකම දිනු පවණු කරගෙන හදා වඩාන යන්නේක. සංස්කෘත භාෂාව අරගෙන තියෙන්නේ මොනක්වත් නැහැ තියෙන දෙක සම්පූර්ණ කුඩු වෙන්න පොළවේ ගහලා අලුතෙන් එන එකට ලෑස්ති. මේ වගේ නාස්තික මේ භාෂා දෙකකුත් තියෙනවා අර්ථකථන දෙකකුත් තියෙනවා ඒක බුද්ධ ධර්මම තමයි. නමුත් සමහරු මේ වගේ රැඩිකල් වාදී වැඩ වලට කැමති නැහැ. يعني විභව තණ්හා ගැන වැඩිපුර කතා කරන්නේ නැහැ. අපේ අර්ථකථන උගා කඩි කතා කරනවා. මහායාන අර්ථකථන වල ගොඩාක් කතා කරලා තියෙන විභව තණ්හාම ඒවල පවතින සම්ප්‍රදායක් හැදුනා විනාශුනායි කියන එක ගණන් ගන්න. ඒ කියන්නේ අපි ගත්තොත් මේ දේශපාලන තියෙන අද තියෙන දේශපාලනකම වල කොන්සර්වටිව් පක්ෂයයි රැඩිකල් පක්ෂයයි කියන එක. කොන්සර්වටිව් පක්ෂය කියන්නේ තියෙනව හදාගෙන දියුණු පවු කරන යනවා. රැඩිකල් කියලා කියන්නේ අපි පෙරලනවා. අපි රජය පෙරලන විප්ලවයක් කරනවා අලුත් රජයක් ගන්න. ඒ චුන් වල පුරුද්ද නෑ අපිට පුරුද්ද කාලේ අපි කරනවා. ධනතරෙන් කරනවා. රාජ්‍ය වංශිකෙක් වෙන්න ඕනේ නෑ. විප්ලව කරනවා. ආන්නේ වගේ අදහස් දෙකක් තියෙනවා. ඒ නිසා විභව තණ්හාවට ගියාට පස්සේ මේ නිවන් ලැබීමේ වැඩකට කියලා මැරුණයි කියන එක ගණන් ගන්න නැහැ. කමන්න මැරිච්චා. මැරිලත් හොඳ තැනකට තමයි යන්නේ. කියලා වගේ මේ අමතර නිකන් වනාසිතවි ලක් වෙනවා. අර ඉඹින්න බැරියට කපනවා වගේ කපන්න බැරියට ඉඹිනවා වගේ දෙකක් තමයි තියෙන්නේ. මම දැන් මම මේ කිව්වට ඒකේ අර්ථය එනවද කියලා. මාත් මේ බොහොම මේ බල බල බල බල යන්නේ මේ පොත්වල මේ දෙක පිළිබඳව හොඳ මේ තේරෙන සුළු විවරණයක් ඕකෙද තියෙන්නේ කියලා. ඒ දෙක දෙකක් වගේ අපට පේනවා. භවතන්නා හැම වෙලාවෙදීම සාසෘත් දෘෂ්ටියට පණපුවා. මේ පවතිනවා මේ සදාචාර දිගට ගෙනියන්න ඕනේ සංස්කෘති දිගට ගෙනියන්න අපි ටිකෙන් ටික ටිකෙන් ටික හැදි හැදි තීන දෙක කඩා බින්දින්න නැතුව යම් මේ උච්චේ දිශියට ආවට පස්සේ කියන්නේ කහපල් බීපල් දෙලි කරපල්ලා ඉන්නකම් වැටුණොත් තාවක කරි හම්බෙන්නේ ඒක ඔයිට වැඩි හොඳයි. අර තම්බි කියවනේ ඔරෝ කරනවාට පස්සේ ජීනත හොඳයි කිය. අන්න ඔය විභව ගන්න ඉන්න කතිය ඕනම මේ තියෙන දේ විනාශ වෙලා අලුතෙන් එනවට කැමති. ඒක සාහසතු උච්චේ දිස්ත්‍රිකට එන ගමන් දෙකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තාම මේ තන්න කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන තණ්හා තියෙන තාකල් අපි ඒකාන්තම දෘෂ්ටියකනේ ඉන්නේ. ඒක නෑ කියන්න බෑනේ. අපි සම්පූර්ණ සුද්ධ වෙලා නැහැ. සුද්ධ වෙනකන් අපිව දෙකේ එකක් අල්ලනවා. සමහරව මේ සම්ප්‍රදාය රැකගෙන ක්‍රමයට හිමීට කරගෙන යන කියන පැත්ත තියෙනවා. හැබැයි ඒ පුද්ගලයෝ තුළ පහ 5ක් 10ක් විතර තියෙනවා රැඩිකල් වාදී ඉඳපු ගාන ওই අලුත් දෙයක් කිරීමේ ආසාව. අර විවාහ ගන්නට යන කට්ටිය කිසියෙත්ම නෑ සලකා බලන්නේ නෑ. අපේ සම්ප්‍රදාය පෙරජ පෙළපත කුල වේ කුල වාදී වැටි හිටි ගාන දැනුම් මොකක්වත් හොයන්නේ නෑ. කොහෙන් කැඩුනත් අලුත් වෙන එක ඊට වැඩිය හොඳයි. මම වෙනත් එකකට කැමතියි කියලා ඒක අර තියෙන එක පාවා දීගෙන යන ගතියක්. ඒක තියෙන අත්ති ළඟ අර මේ 100 පොඩි ප්‍රමාණයක් කාම තණ්හාවක් තියෙනවා. සම්ප්‍රදායට කර කරන ගතියක් තියෙනවා. ඉතින් ওই දෙක අතර අපි ගත්තොත් දවසක උදේ හඳා වෙනකොට කැමරට පස්සේ සා කැමරට ඉස්සෙල්ලා ජයග්‍රහණ ලබන්න ඉස්සෙල්ලා සහ ලැබුවට පස්සේ ඉඩක් වෙන්න ඉස්සෙල්ලා සහ ඉඩක් වුණාට පස්සේ අපි ඌගේ අදහස් වල වෙනස්කම් සිදු වෙනවා. එලාගෙන අපි යම් කිසි ප්‍රමාණයකට යනවා. ගුරුවරු වැඩි හිටියෝ කියන දේ අහගෙන අහගෙන යනවා. ගහන්න ගහන්න පටන් ගත්තට පස්සේ තැනකට එනවා කොච්චර හොඳ කිරුවක් ගහනවනම් හිටපන් දෙන්න. ඒක පාරට බවතන්න තියෙන කොයි වෙලාවෙ විභවතන්නට හැරෙනවද එතකොට අනිත් පැත්තට ප්‍රතික්‍රියා කරනවා. ඉතින් ඒක දන්නේ නැති වුණොත් අර අනිප්පන චාරි කරා මේ යකෙක් වුණා ඉඳපු ගානක චිත්තක්ෂණේ වෙනස යකෙක් වුණා මොකද මේ වුණේ කියලා පෙරලෙනවා. නමුත් ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩිලා මල පනින වෙලාව. එතකොට විභව ගන්නවට වැඩි. එක්කෙනෙක් තුළ ඒ වගේ වෙනස්කම් හරියට සිද්ධ වෙනවා. අටෝ ඥානানন্দ කාචකලිකානෝ අත්දේවතාවෝ කියන දෙක සාසන දෘෂ්ටිත ඔක්කේ දෘෂ්ටිය විස්තර කරනවා. ඔව්. ඒ නිසා මේ භවතණ්ණාවට යන ගතිය කාමසුකල්ලිකාණ යෝගයට වැටෙන්නේ ඉතින්. එතනින් ගැවිභව තණ්හා යන කට්ටිය උච්චේ දෘෂ්ටියට නැත්නම් මේ සාස්වත අපි කියන්නේ මේ අත්කල මතාන යෝගයේද දැන් අපි නිදර්ශන දෙන්න ගියාම අපි අහුවෙන නමුත් මතක තියාගන්න ගොඩින් මාතයි ඉන්න කාලේ කිව්ව තමයි අපි මේ <coughs> භාවනා කරන කාලේ ජනතා <coughs> විමුක්ති පෙරමුණේ මූලික මේ දෙවෙනි තල්ල වෙන්නේ මම හිතන්නේ වැඩ කරගෙන යන වෙලාවේ ඉතින් ඒකදී ඒකට ඉදිරිපත් වෙච්ච තරුණ ඉලන්දාරි කොටස් විඳපු දුක් කැලේට ගියේ ආයුධත් නැහැ. මොකක්වත් නැහැ. ඊට ගිහිල්ලා මදුරෝ කාගෙන ගෙදරකින් බත් මුට්ටි හොරගම් කරන ඇවිල්ලා කාලා පුදුමාකාර විඳිලා පින්දනේ. ඉතින් ගොඩින් මාතේ දැස්ලා කිව්වේ ඒකයි. ඊමස් මේ ජනතා විමුක්තියක් සඳහා මෙච්චර නාචුන භාවනා කරන කෙනාට මදුරෝ කරනකොට මේ තමගේ විමුක්තියට වැඩ ගන්න එක. ඒත් මදුරෝ කරනකොට කියන්නේ. කහිනකොට කියන්නේ. අර කොච්චර කැපකිරීමකින්ද මේ මේ උච්ඡේදවාදයට වැටලා එහෙම නැත්නම් අත්ති කිලවතාන යෝග ගියාට පස්සේ ආයෙ මේ බුදු වෙන්න ගන්න මහන්සියක් වගේ එකක් තමයි. සමහරට බලපන්. ඉතින් ගියාට පස්සේ නෑ ඔය උච්චේව දිච්චේත මේ මේ තව විවාහ ගන්නට ආවට පස්සේ අම්මාම ඕනේ. ඊට පස්සේ ඉතින් ඕන දුකක් විඳගෙන යන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක හැම කෙනෙක් ළඟම තියෙනවා. නමුත් ඒක හැම වෙලාවෙම මතුවෙන්නේ නැහැ. නමුත් ඉවසලා ඉවසලා අන්තිමට ගියාට පස්සේ සමහර උයි ඒක මතුවෙලා ඉන්න පටන් අරගන්න. ඒකට ওই විදිහට අර සාස්වත දිට්ඨිය, උච්චේත දිට්ඨිය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, අත්ති කිලමතාන යෝග, කාමසුකල්ලිකාන යෝග කියලා මේවා ඉතින් ලෙඩ මානසික රෝග தত্ত্ব. මේ දෙක මැදට ගන්න තමයි අපි තේරුම් ගන්න ඕනේ අපි තුල තැනකට යනකම් යොසීමේ ශක්තිය තියෙනවා. ඉතින් එහාට ගියාට පස්සේ ඉතින් ආයෙ නෑ. හොඳ නරක මොකක්වත් නෑ. ඉතින් පණවන්න පටන් ගන්නවා. ආදරයෙන් දැන් අපි ආවතන්නා බවතන්න විවතන්න කියන විග්‍රහයට බවතන්න විවතන්නවට කාමතන්න දැක්වෙන්නේ. ඉතින් ඉතින් කියන ජීවිතවල මේ දෙකෙන් එකතුලා විවතන්නත් කොහොමද යොමුන්නේ. ඒ වගේම බවතන්නා විවතන්නා කියන එකෙන් විවතන්නවට වඩා බවතන්නා මුදුපත්තක් තියෙනවා. බවතන්නා කියන එක කුසලයෙන් නඹර වෙන කියන විග්‍රහාත්මයේදී පින් කරන්නේ. ඒක ඒක තියෙන සමාධිය කරන්නේ කවුරුදද විපස්සනා කියන්නේ. භවතනාතිලා ගෙහින් මුකුත් නැහැ යාම විත්‍ය යෝගී මේ ආත්මදියා එක්කෝ හරි කොලන් හරි හින්දට මේ අවසානයේ සිද්ධ නිර්වාණ අපි අපේක්ෂා නිර්වාණ තේකත් කරනකොට විවකනාවල භවතනාවේ මුළු රූපයේ තියෙන ඒක තමයි සාමාන්‍ය අපේ අටුවාවේ අරගෙන තියෙන වගේ මතයක් තමයි. කාම තණ්හාව කියන එක සාමාන්‍යයෙන් මේ මේ තිරිසනුගේ පවා තියෙනවා. ඉතින් ඒක එතන එතන දඬුවම් තියෙනවා. එතන එතන ප්‍රතිඵල තියෙනවා. පවතන්න විවතන්න ගොඩක් වෙලාට මේ ජීවිතේ බලපෑවට ඒක මතු ජීවිත ගැන කතා කරලායි කියන්නේ. දිගට පැවැත්ම ගැන සදාචාරය සහිත ඕව සදාචාරය රහිත කියන දෙකම එනවා. නමුත් මේ දෙකෙන් විපස්සනා කරනකොට විපස්සනා භාවනා කරන අයගේ අගේ බුද්ධිලික අත්දැකීම දැයන දුරට විභව තණ්හාව කියනවා. ඒ නැත්නම් විපස්සනාව යන්නේ නැහැ. මේ කාම තණ්හාව තියෙන තියෙන්නේ මේ බොහොම මේ ක්‍රමානුකූල වැඩපිළිවෙලකට හොඳයි ඉස්සර කරගෙන යනවා විපස්සනා විදි කරන අර මේ මොනවාද කියන්නේ චීනාස්ත්‍රෝ කිරීම ආශ්‍රයෙන් කපා දාන වැඩපිළිවෙල එහෙම නැත්නම් දැන් විපස්සනා අනුග්‍රහිතය කිව්වට පස්සේ ඒකට විපස්සනා අනුග්‍රහිතට පෙන්වන්නේ තමන්ම බබලනද භෝගයේ මේ මකුල් දැල් බැඳලා තියෙන කටු වෙච්ච යතු එතනින් ගියාම කොළ වෙච්ච යතු කපලා අයින් කරනවා. අයින් කරලා ඉවරලා ගහට හොඳට අවුවට ඉඳ සාසන එක කප්පාඩෝකෝ එකක් තමයි විපස්සනාදී. නිසා තමන්ම කරගෙන ගිය අනවශ්‍ය වැඩ ඔක්කොම අයින් කරලා කිලිම නිවනට ඕන කරන වැඩ ටික විතරයි කවුරු තරහවම කවුරු යාළුවක් කරන්න යන්නේ. ඒ නිසා භවතණ්ණාවක් විවේචනය කරන විභවතණ්ණාවට ගියා. විපස්සනාවේදී ඒක හිතිනවා. ඒකේ ආපු නිසා ඒ අර විශේෂයෙන්ම ඔය භයානු භංග ඥාන බයිතුපත්තාන ඥාන වගේ එනකොට කිසිම කෙනෙක් නැහැනේ පිහිට වෙන්නේ. තමන්න තමයි කියන්නේ ඕන දෙයක් වෙච්චා කියලා හංගුම ගන්න ඕනේ. ඒකට කවුරුත් ඇවිල්ලා මේක හොඳයි නරකයි කියලා ඉව ගණන් ගන්න. ගණන් අරගත්තොත් කරන්න බෑ. මම මමයි කරන්නේ මම මට මං කරන දේ මට ප්‍රතිඵල තිය කියන්නේ ඉතින් ඔල්මොරන්නම් ගතියක් එනවා. මේ විපස්සනාවේ එන දෙයක් තියෙනවා. ඒකයි අබිනිෂ්ක්‍මණය ඊට ඉස්සෙල්ලා කරන්න කියලා කියන්නේ. අබිනිෂ්ක්‍මණය කෙරුවට පස්සේ කාටවත් උත්තර බඳින්න බැඳිලා නැහැ. පැත්තලා ඉන්න පුළුවන්. ඉතින් ওই භවතණ්හාව කාමතණ්හා භවතණ්හා දුරු කිරීමේ ක්‍රම හැම ආගමකම හැම ආගමක්ම ওই දෙක යටතේ විතරයි තියෙන්නේ. භවතණ්හාව කියන එක එච්චර අනිත්‍යවයේදී විස්තර වෙන්නේ නැහැ. ඒක හැබැයි බටහිර මානසික විද්‍යාවේ ගොඩාක් විස්තර වෙනවා. විභව තණ්හාව නිසා තමයි ඔය සීදී නසා ගැනීම. ඉතින් ගා මානසික අසහන, ඉතින් ගාම මේ විකෘති මානසික தত্ত্ব ඔක්කොම එන්නේ අපේ ඇතුළතම තියෙන ඒ අර මහරාවේශ වෙච්ච කතියක් තියෙන ඇතුළේ. දැනට ඒක තලාව බාගෙන ඉන්නේ. මතුනාට පස්සේ ඉතින් ආය මොනවත් නැහැ. ඒක එළියට ආවට පස්සේ දේවදත්ත කෙනෙක් එනවා. කොහොම වෙනවද කියන්න දන්නේ නැහැ. කපාරට ඒක සිද්ධ වෙන්නේ. ඒකයි කියන්නේ අපි දුක්ඛ සත්‍යයට පළවෙනි හේතුව වශයෙන් තණ්හාව තමයි පෙන්නන්නේ. තෘෂ්ණාව විතර එකම හේතුව පෙන්නන්නේ. නමුත් අපි දන්නවනේ ඉදිරියට කෙලෙස උපදන්නේ මේ තණ්හාව නිසාම නෙවෙයිනේ. ද්වේෂ නිසා කෙලෙස උපදිනවා. ද්වේෂය කියලා කියන්නේ මොකද්ද? තවත් දෙයක් නැති වෙනකොට එන තරහ. මට මේක එපා. මට වෙන එකක් ඕන. ඉතින් මේක හොඳ මේක පරම්පරාවෙන් ආපේක මේක හොඳේ කියනවාද? ඒක නෑ එපා. මට වෙන එකක් ඕන. ඊට පස්සේ ද්වේෂය. නිසා තණ්හාවම තමයි විකෘති ස්වරූපයට පත් කරන දැන් ද්වේෂය බාටපත් වෙන්නේ. එකම හේතුව තණ්හා වශයෙන් පෙන්නුවට ද්වේෂය තමයි අපි හුඟක් වෙලාට කෙලෙසොල්ට පටලවන්නේ. ඒක තණ්හාවේ විකෘති ස්වරූපය. ඉතින් අනේක තේරුම් ගත්තේ නැති වෙන. ඒක තමයි බටේර මානසික විද්‍යාව ප්‍රධානම තේමාව උතන තියෙන. ඕනම කෙනෙකුට පිස්සු වැදලා තියෙනවා මොකක් හරි කෙනහිල්ලක් වෙලා. පොඩි කාලෙදී හෝ මේ කාලේ. අනේක අයින් කරපු ගමන් පිස්සු යනවා. දැන් අමාරුව තියෙනක නැති වෙනවා. ඉතින් යන්න ඒ ඒ දේ අපි හිතනවා නම් මේ යමක් ඉන්ද්‍රියක් ඉල්ලන්නේ දැන් තියෙන දේත් එක තරහක් තියෙනවා. දුක මේ සැප ගත්තාම සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියලා කියනකොට ඒ දුක්ඛ වේදනාවක් අපිට මතුවෙන්න විදියක් කවදාකවත් නැතිලු අලුත් දෙයකට. දුක් වේදනාව එන්නෙම තියෙන මොකක් හරි අපි දන්න මෙතෙක් ලැබපු යම් කිසි වස්තුවක් හෝ යම් කිසි සේවාවක් අපිට තියෙනවා ඊට වැඩිය හොඳ එකක් ගැන අපි බලාපොරොත්තුවක් තියෙනවා. ඒක ලැබෙන්නේ මේක තියෙන තාක්කල්. ඒ නිසා මේකට තරහක් එතකොට ඇති එතකොට මේ මේ මේක නැති කිරීමේ වණක් හිතවිල්ල මේක නැති වුණොත් විතරයි මට අරක් ගන්න පුළුවන් කියන හැඟීමත් එනකොට තමයි දුක් වේදනාවක් එන්නේ. ඒ නිසා ඕන දැනක හොඳට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අපිට මොකක් නුරුස්නා ගතියක් ආවොත් මේ ඉදිරිපත් වෙලා තියෙන එකට වැඩිය හොඳ එකක් ගැන අපි බලාපොරොත්තුවක් තියෙනවා. සංසාරයේ ඉඳලා නැති ඉන් කිරීම හොඳයි සසරක කියලා බෑ කියන එක තුල මුචි කුස්නාවක ඡායාව තමයි ඉඳී. ඒ කියන්නේ භව තණ්හාව. භව තණ්හාව. ඒක දේශනාදී කියනවා ඉන් කිරීම සසරක කිරීමට ඒකින් නෑ. යර මේ මා මා මා භික්කවේ පුඤ්ඤම් බාහිත කියන සූත්‍රය බුදුරජාණන් දේශනා කරලා තිනවා ඔය අදහස වැරදියට දුන්නොත් එහෙම පින් කරන්න ඕනේ නැහැ. පින්පව් ගණන් ගන්න නැති විභව තණ්හා උතුම් බලවත් වෙච්ච ඇත්තෝ ඉන්නවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ හොඳ වචනයක් කිව්වා හිතින් නම් සංකල්ප වශයෙන් නිවන් දැකලා වගේ කටයුතු කරන්නේ. නමුත් ක්‍රියාවෙන් අඩු ගන්න සාමාන්‍ය මිනිසෙකේ තියෙන හොඳ නරක දෙකවත් නැහැ. ඒ ඇත්තට කොහොම හරි භව තණ්හාව ඇති කරවන්න වෙනවා. පින් කරගෙන කරගෙන යන්න ඕනේ. ඉහිලි වුණාට පස්සේ තමයි ඒකේ අවසානයේ අවසානට යනකොට තමයි මේක දැන් ඇති මම දැන් නිවනට යොමු වෙන්න ඕනෑ කියන හැඟීම ඇති කරගන්න. ඉතින් ඒ නිසා මා මේ ඥානන්ත සාන්තික සෑහෙන උත්සාහයක් තුනයි අවසාන ධර්ම දේශනාවේදී සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා කියන මේ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමේ වැඩපිළිවෙලත් අනාසවා අරියං අරිය අට්ඨාංගිකම් අංගංගා කියන එක. නිවන් දකින වෙලාවදී දකින හැටි කියන දෙක පිළිබඳව හොඳ විග්‍රහයක් කරනවා. දැන් මම ඉස්සෙල්ලා කිසි ධර්ම දේශනාවක් ඇයකදී මේ ධර්මදේශනාවේ ආවාගේ අදහසක් දුන්නාම බුලාන මාර්ගය ඉල්ල කරගෙන විදර්ශනා කරන කෙනෙක් උනත් නිකන් ඉතින් දෙන අවස්ථාවෙන්නේ ඒකට මම දන්නේ මම මම මම අහලා තියෙනවා ඇත්තටම ওই ඥානද සංසරත් ඉස්සර උගහක් කලාවට දැන් ඔය මේ මේ ධර්ම දේශනා විශේෂයෙන්ම සාමාන්‍ය පින්කම් කිරීමේ තියෙන නරකක් නැහැ කියන එක පෙන්වන්න තමයි කතා කරන්නේ. ඒක ඒකට ගියත් මගේ නම් හිතේ දැන් දැන් මම අරගෙන තියෙන પરමාර්ථයට කිසිම අභියෝගයක්වත් කෙනහිල්ලක්වත් අඩුපාඩුවක්වත් මගේ නම් වෙන්නේ නැහැ. ඒක හරි ස්වාමීනාථේ තාත්‍ය හරියන්නේ ස්වාමීනාථේ දසනාව කෙරේ යොමු නිසා. මං කියන්නේ යොමු නොවන කෙනෙකුට ඒ හැදෙන්නේ නැහැ. ඒකත් ඉතින් ඒකට වෙන්නේ ඒගොල්ල කරන පින් වඩා හොඳින් කරන්න පොළඹවන. විදිහට අවසන් කරනවා. ඔය උත්තර කතා කරනවා. එයා මාරියක් කියලා භාවනා කරලා බ්‍රහ්ම ලෝකෙට ගියා නැවත ඊගියට ඉතිරිලා තියෙනවා. දැන් මොකද පින් කරොත් අනිවාර්යෙන් හොඳ විපාක දෙනවා. නමුත් සංසාරේ තියෙන බාහනක් කමින්ද අපිට මුලට ගායි සති කියලා උපදින්නේ නැහැ. ඒකෙන් අපි සංසාරේ භව තණ්හා නැති කරලා එතනින් කඩන්න පුළුවන් දැන් විපස්සනා වඩන්න නමුත් ඒකදී අර මේ මහත්ය කියන එකටයි ආනන්ද සාරක මේ ඉදිරිපත් කරපු ධර්ම දේශනාවේ තියෙන එකට බලනකොට විභව තණ්හාවට යන්න තරම් නැත්නම් නිවන ප්‍රාර්ථනා කරන තරම් පැතුමකින්ම යන්න බෑ සෑහෙන පින් තියෙන. සෑහෙන කරපු පින් කරලා පිනුත් නෙවෙයි. පිනෙන් වඩා හොඳ පින කුසලයේ. කිරීම පිළිබඳ සෑහෙන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකෙන් හොඳට කිරි වැඩිලා මෝරලා ආවට පස්සේ තමයි තේරෙන්නේ මේක ඉතින් මට උගන්නන්න දෙයක් නැහැ දැන් මේක මම දන්නවා දැන් මේක ඉවර කරන්න ඕන කියන එක. සාමාන්‍ය මේ වගේ පින් නැති කෙනෙකුට විභව තණ්හා විතරක් ඉස්සරහට આવොත් නාස්තික පැත්තට යනවා. වනස් පැත්තට යනවා. එතකොට මේ මොනම දෙයක් කරන්න දැන් අද ලංකාවේ තියෙන භාවනා ක්‍රම රාශියක් තියෙනවා. එන්නුන කායනුපස්සන ක්‍රමයට යන්න ඕන. කෙලින්ම භව නිරෝධයට යන්න පුළුවන්. මම අහගෙන ඉන්නකොට නිවන් දැකලා වගේ තමයි කතා කරන්නේ. නමුත් වැඩපිළිවෙල දිහා බලනකොට සාමාන්‍යයෙන් පිනක්වක් අඳුන ගතියක් අතන උදව් කරන ගතියක්වත් නැහැ. ඉතින් එතකොට වෙන්නේ නිකන් මේ ආගම පිළිබඳ වැරදි මතිමත අතර පැටලෙන්න පටන් ගන්නවා. ක්‍රමයට යනවනම් කාම තණ්හාවෙන් කාම තණ්හාවේ ආධිනව දැක්කට පස්සේ එයා තේරුම් අරගන්න ගන්න මේ කාමයේ කියලා මේ ජීවිතේ දැනේ පත් එකක් තියෙනවා. ඉලවක් තියෙනවා කියලා. ඊට පස්සේ භව තණ්හාව අල්ලනවා. කාම තණ්හාව තැල භව තණ්හාව අල්ලනවා. භව තණ්හාව ඇල්ලුවාට මොකද ඒ ඊටිට වෙච්ච වැඩේ වෙනවා. පින් කරගෙන කියලා. ඊට පස්සේ තමයි තේරෙන පටන් අරගන්න විභව තණ්හාව අවශ්‍ය. විභව තණ්හාව දෙන්න මේ කාම තණ්හාව භව තණ්හාව අතාරින්න. මේක තමයි බටහිර ලෝකෙන් ඉදිරිපත් කරන මෙන්න මත තුනක්. සාමාන්‍ය සාර්ථක ජීවිතයක් ගත්තොත් ඒ ජීවිතයේ අස්ත තුනක් තියෙනවා කියලා. පුංචිම කාලේ సౌందర్యාත්මක යුගය කියලා කියන්නේ. సౌందర్య කියන්නේ දකින්න දකින්න දේ ප්‍රියයි. මනාපයින් කැමෙන් බීමෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. ඉතින් මේක සාර්ථක වේගෙන යනකොට ඒ පුද්ගලයා සාර්ථක විවාහයන විවාහයටපත් වෙනවා. විවාහයටපත් වුණාට පස්සේ ඉතකම තියෙන ඉදුරම් පිනවීම විතරයි. පුංචි කාලේ අපිට තියෙන අම්මගේ බුදුලින් කර ගමන්නේ මොන දෙයකින් හරි සැප. විවාහයලා Tamanට දරුවෝ හම්බ වෙනකොට අර පින්බර කෙලිලොල් ගතිය ඉඳ බැරුව යනවා. අර දරුවන් ඉදිරි පිට හොඳ නරක කියලා දෙන විදිහ. එතකොට ඉතාමත්ම ආයාසයෙන් අර සුන්දර ළමා ජීවිතේ පහවදින්න වෙනවා. හරි අමාරු වැඩක් කියනවා. අමාරුලේ දැන් ඉතින් දරුවන් ඉදිරිපිට හොඳ කරන්න නරක කරන්න එපා. දන්නව හොඳ නරක දෙකෙම නැපම් තියෙනවා කියලා. සෞන්දර්ය වෙලාදී ඒක දන්නවා. නමුත් මෙතන කියන පස්සේ හොඳ නරක දෙක තේරුම් ගන්න. හොඳ නරක දෙක තේරුම් අරගන්නකොට වනස්පති යුගය ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ වුණාට පස්සේ අන්තිමට තියෙන හොඳ නරක දෙක තුල බලන්නේ සත්‍යයට යන්න බෑ. සත්‍යය එකකින් ඉක්මලා ගිය දෙයක්. ඊට පස්සේ යම් වෙලාවක් එනවා 55 පෙන්නට පස්සේ සාමාන්‍යයෙන් සංന്യാසී යුගයට ගියාට පස්සේ හොඳ නරක බල බල හිටියෝ සමාජයට බැඳෙනවා. හොඳ නරක බල හිටියෝ සම්ප්‍රදායට බැඳෙනවා. හොඳ නරක බල හිටියෝ පැවැත්මට බැඳෙනවා. ඒ නිසා මේ හොඳ නරකෙන් කමන්නේ මම පැත්තකට වෙන්න කියලා හැඟීමක් වෙනවා සත්‍ය හොයන්න නම් හොඳ නරක ඉක්මන්න ඕන කියලා. ඒක කියනවා ඊ타ත්ම ලොකම අබිනිෂ්ක්‍මණය. ඒ අබිනිෂ්ක්‍මණය කරන්නේ නැතුව සත්‍ය දකින්න බෑ. සත්‍ය කියන්නේ හොඳ නරක ඒවලයි. ඉක්මවල ගිය තැන එතන ගියරපත් තමයි මේ ස්වභාවයෙන්ම මුංචි කාලේ సౌందර්යයයි මැද කාලේ හොඳ නරක චාරිත්‍ර වාරිත්‍ර තියෙන යුගයේ අපි කියනවා ඒකට මේ ආධ්‍යාත්මික යුගය කියලා ඊට පස්සේ තමයි ඒක ඉක්මවල යන්න ඕනේ සත්‍ය දකින්න සත්‍ය ගියාට නමුත් සත්‍ය ජීවත් වෙන්න බෑ අපා ජීවත් වෙන්න නම් එන්න ඕනේ හොඳ නරක යෝලෝකෙට එතකොට ඒ පුද්ගලයාට එනවා අද තියෙන ප්‍රශ්නේ තමයි හුදටම මොන දෙන්න තමයි හුදට භාවනා කරපු ඔක්කොම භාවනා නොකරපු කෙනෙක් විදිහට ඉන්න ගියාම හරිම දුරවලයි. සත්‍ය ජීවත් වෙන්න බෑ ඒගොල්ලෝ ඒගොල්ලෝ නම් ඇවිල්ලා. ඒක තමයි අමාරුම දේ. සර්වඥාන්සේ විතර එක එක සාර්ථක නැහැ. සර්වඥාන්සේ කිව්වා මම ඉහළ කෙනාට ගියා මම ඉන්නේ. මට කන්න ඕන, මට නාන්න ඕන, බොන්න ඕන කියලා. ඒක හරිය අමාරුයි. ඒක අහුවෙන්නේ නැහැ මොකද ඒකට අර විභව තණ්හාවත් අද්දකලා ආය භව තණ්හාවට එනවා මොකද මිනිස්සුන්ගේ භව තණ්හා මිනිස්සුන්ගේ හොඳ නරකේ Taman කොච්චර සත්‍ය අවබෝධ කරත් නැවත එන්න ඕනේ මේ සාමාන්‍ය කනකොල මිනිස්සු අතරට ඉතින් ආවට පස්සේ අං ඇවිල්ලා මට මෙහෙම බෑ මට වඳින්න ඕනේ මට කුදන්න ඕනේ කියලා ඉතින් බලාපොරොත්තු ඉතින් ඒකට අල්ලි අවුලක් අද භාවනා කරලා හදි සාර්ථකුණයි කියන හැම කෙනෙක්ම මම ඉතාල උනන්දුවෙන් බලන් ඉන්නවා මේ මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒ අසාධාරණ නෑ මොකද අපි දාව පිටුවක් නැදීනේ භාවනා කරනකොට දැන් ඇවිල්ලා. සීල සීල සමාදන් වෙච්ච ගමන් දැන් සීලයක හිතපු ගමන් ඊවලකට අනේ මිනිසුත් ඉන්න බෑ. මේක ඒ අර කල්පනා මාතක පොතේ ලස්සන බෙන්ලා දීලා තිබුණා. ඒ සරුවත් යනතේ කොච්චර මේකට උපක්‍රම කියද නේද? ඉතාමත්ම ගැළපෙන නිදර්ශනයක් තියෙනවා. ගැළපෙන නිදර්ශනය තමයි මේ හන්දට රොකට් එකක් අරනකොට ඇත්තටම මේ විශාල රොකට් එකේ 185ක් විතර තෙල් පුච්චගෙන ඉස්ලාම් කරන්නේ පොළවෙන් අඩි 76ක් උස්සන එක තමයි. ඒක අමාරුම. ඉතින් පොළවට කරක කරක ඉඳලා එයා හරි දෘෂ්ටි කෝණයක් බලලා අන්දට විදිනවා. නැත්නම් අඟහරු ලෝකෙද විදිනවා. ඉතින් අඟහරු ලෝකෙද ඉඳලා කියනවා අපි අප වෙනවයි කියලා. අප වෙනකොට රොකට් එක කෙලින්ම આવොත් පොළවට ගිනිගෙන පිච්චෙනවා. පොළොවේ තියෙන වාතාශ්‍රයට නැවත වාතාශ්‍රය මිදෙන වෙලාවේ අමාරු බව හැබැයි නමුත් ඒ වාතාශ්‍රයට වැදුනොත් වැදින පාට මුළු රොකට් එක සම්පූර්ණයෙන් ගිනි ගන්නවා. සම්පූර්ණ මේ ලෝකෙ මෙහෙම තියෙන හරහට ගියොත් ගෙම්බන් ගහ ගහ ගෙම්බන් ගහලා ගෙම්බන් ගහන කියන එක දන්නවද? වතුරට ගහන්නේ. අන්න ඒ වගේ පැන පැන යන මිසක කවදාකවත් ඇතුල් වෙන්නේ නැහැ. නිසා ආපහු ඇතුල් වෙනත හරියට අංශ 10ට ඇතුල් වෙන්නේ. මෙහෙම පොළවේ පොළවේ වාත වාටි පොළවේ මෙහෙම තියෙනවා. කෙලිම ගියොත් පැන පැන පැන පැන යනවා. මෙහෙම ආව පිච්චෙනවා. හරියට අඟල් 6ට අංශක 6ට මෙතනින් අඟල් අංශක 6ක් පාත් කරලා ගියොත් මෙහෙම මෙහෙම ගිහිල්ලා පොළොව වටේ ලක්ෂ ගාන රවුම් කැරක් කැරක් කැරක් කැරක් කැරක් කැරක් කැරක් කැරක් හිමීට හිමීට හිමීට හිමීට වායුගෝලේ ඝනතර වලට ඇතුල්ලාලු ඇතුල් වෙන පුළුවන් වෙන්නේ නැත්නම් ඒ වුණත් පිටම තියෙන තට්ටු හදලා තියෙන ගිනිගෙන දැවෙන්නේ. ඒ වෙනකොට එන ඝර්ෂණයට ගිනිගෙන දැවෙනවා. ඒ නිසා මේ ලෝකෙන් අයින් වෙන එක එකක්. අයින් වෙලවල ආපහු මේ ලෝකෙට එනවයි කියන එක අපි හිතන තරම් ලේසි නෑ. ඒ නිසා හුඟාක්ව දැනුම අවශ්‍ය කරලා තියෙන භාවනා කරන මිනිහ නොකරන කෙනෙක් වගේ ඉන්න ඉගෙන ගන්න. මම දැන් අපි කොහෙන්ද නතරුනේ කියලා මට තේරෙන්නේ සාකච්ඡාවේ. ඉතාමත් වැදගත් දේ ඒකයි. දුර සිල් රකින්න නමුත් කාටවත් කරදරයක් නෙවෙයි. අපි සිල් දැක්කයි කියලා කාටවත් අංගවිලා නැහැ. මිසු දුස්සීලයි. අපි දැනගන්න ඕනේ දුස්සීල මිසුත් එක්ක ඉන්න. අපි දන්නවා ලෝකයා තන්නේ කර මේ ගේම ගෙනියන බව තණ්හායි. අපිට බව තණ්හා අපි ගමු. මූලධර්ම වශයෙන් හෝ අභෝධය ලැබුව බව තණ්හාවට මොකෝ ඉතින්. මිසු ගාය තිබ්බා මොකෝ මට බැරි මොකද මේ මිසුත් එක්ක ඉන්නේ. ඕකේ දන්නවා නම් ඒ මනසට තිබ්බින්ද වටිනවනේ. දැන් වෙලා තියෙන්නේ අන් එනවා. පොඩ්ඩ හරිනකොට නහයෙන් බලන්නේ මේකට දුස්සීලා. මේකට මට වගේ පින් කරගන්න තේරෙන්නේ නැහැ. මේකට මංගගේ අරන් නිවාසී නැහැ. මේක මට වගේ සීල් නැහැ. ඉති විනාශය ඊට පස්සේ දෙකට කරනකොට පස්සේ අර අර මිනිසුන්ගේ කාදාගත් අනුකම්පාවත් එතන බලාපොරොත්තු වෙන්න බෑ. මේක උගන්වන්න බෑ. මේක උගන්වන්න එකම ක්‍රමේ එවැනි පිරිසක් එක්ක ඉන්න එක තමයි. හොඳට බලන්න ඒ වී කරකට හොඳට කිරිවා දෙනකොට වී කරලා පල්ලයට. උණ ගාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න උඩට යනකොට පල්ලයට. ඉන්නේ ඒ ඒ නියතමානී ගතිය නැත්තම් ඒ ගහ පවතින්න බෑ. ජනනාන්ත ගිහලා අසුචි ගඩක් තියනකොට සෝපක් ගාවට ගිහිල්ලා ඇයි දරුවා ඔබ කැමති නැද්ද මහානයට කියලා අහනකොට නිකන් පොඩ්ඩක් කල්පනා කරගන්න. සක්විති රජ වෙන්න තිබුණ මානසේ මේ ගු ගු අදින කොල්ලෙක් ළඟට ගිහිල්ලා අහනවා මහානේන කවුද අනේ ඉතින් අපි වගේ ඇත්ත කවුද මේ නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෑ අම්මා තාත්තා කැමතිද ඒ කියන්නේ ඊළඟ රාජ්‍ය උතුනේ. හරි ඒක දන්නවනම් ඉතරයි ඕනේ කරන්නේ. මං කියන්නේ අන්න ඒක දන්නවනම් අපි දැනගත්තට පස්සේ Taman දැනගෙන ඉන්නවනම් දැන් මම ඇඳලා ඉන්නේ. දැන් මට මෙහෙමයි ඉතින් ඊට පස්සේ ආ තනිකර තැගෙන වෙලෙදී. ඒක දන්නේ නැත්නම් වෙන කෙනෙක් කියන්නේ කොහොම මරනවා. වෙන කෙනෙක් කිව්වොත් මේ මේ තමන්ගේ අනවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙනවා නෙමෙයි කියලා විනාශයි. අන්න එකයි සතිය තියෙන වත්තම ඒක තමන්ව පෙන්නලා දෙනවා. උඹ නිකන් ඇඳලා ඉන්නේ. නිකන් පොළොවට බෑපන් නිකන් මෙහෙට බෑපන් ඉඳලා. ඊට වැඩි බුදුරු මේක ඉඳලා තියෙනවා. හදන්න ඇතලා මේක ඉඳලා තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක රහත් කියලා කියන්නේ කිසිසේත් ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. කොච්චර උසස් වුණත් ඒ කියලා දෙන්නේ රජුන් සමග රතු රතුපල සුද යන්න දැනගන්න මොකද රතුන්ක ඉන්න දැනගන්න. හැමදාම රතුන් එක්ක රතුපල හේන්න හම්බෙන්නේ නැහැ. ওই දෙක අතර වෙනස ඒක නම් අම්මතරම දෙයක්. ඇත්තටම භාවනාව මම කියන එක හොඳ නැහැ. භාවනා ගැන පුංචි වැඩක් නෙවෙයි මම පොඩි කරගෙන නෙවෙයි. භාවනා කරන එක නෙවෙයි අමාරු. භාවනා කළ ප්‍රතිඵල ලබන එකක් නෙවෙයි අමාරු. ලැබෙන ප්‍රතිඵල වලට නොලබනාසේ ඉන්න එක ඒක නයිතින් ක්‍රමයක් තාම මට අහුවෙලා නැහැ. මගෙත් අඩුපාඩුකම් තියෙන බව මම දන්නවා. ඉතින් මම කරන්න හදන්නේ මේ කට්ටියත් එක්ක පුළුවන් තරම් හදා බෙදා ගන්න හදන්නේ. කොච්චර රජ සැපද අම්බුණත් අර අසුචි කලක් කරත් එක්ක මේ කඩක් අතේ දින සෝපා කෙනෙක් දීවෝ. ඒක බුදුහාම කියලා තියෙන්නේ ඒ පුද්ගල රහතන් වහන්සේ සමග අන්‍යති කුද්දල බවට පත් වෙනා ඉච්චා. ගංගානගගේ අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතාජින. මේ ලෝකේ වාලුකා ගංගාවේ තියෙන වැලියට ගන්න අඩුයි. ඊට වැඩිය රහතන් වහන්සේලා ප්‍රදේශයක් මේ ලෝකේ බිහි වෙලා තියෙනවා. ඊතරම් රහතන් වහන්සේලා ඉන්නවා. ඕක හොයන්න බෑ. මොනම තාලකින්වත් නියම රාගනන්ද හොයන්න බැරි මොකද? ඕ අනෙක් විදිහටත් වැඩිය සාමාන්‍ය වෙන්න උත්සාහ කරනවා. අනික ඔක්කොම නහයෙන් බලන්න හදනවා මේ මේ ධර්මයේ බොන්දුතු ආදෝ කියලා නේ කතාව යන්නේ. හදන්නේ මොකක්වත් නැහැ. ඒ සාමාන්‍ය ස්වභාවය තියෙනවා ඌ අහුවෙන්නේ රාගනන්ද මීටරේට වැටෙන්නේම නැහැ. ඒ අනික කටි පැනලා දෙන කට්ටිය නෙමෙයි. මේ මම බලන්නකො මේ මම මම මම කටද මම ලස්සනද මට මොනවද කිව්වේ කියන්නේ ඉන්නේ කට්ටිය හදන්න අපි පෙන්නන්න පැත්ත කරලා ඉන්නවා. ඒක නිසා හරි අමාරුයි මීටර වලින් අල්ලන්න පාඩු. ඒක හුදෙකටම තේරෙනවා. සතියෙද ගියාට පස්සේ අපි නිකම්ම නිකම් මේ යතු ගාවට පස්සේ අර මේ යතු කුඩුවා. කීයටක ඉරනකොට අහු වෙන කීයක් කුඩුවද ඔහි වැටලා යනවා. මොකක්වත්ම ගන්න දෙයක් නැහැ. කවුරු හරි නම් මේ සතියත් එක්ක මට මේ මේ අභිඥා බහල වෙන්න ඕනේ මට දිබ්බ චක්ක බහල වෙන්න ඕනේ කියලා මට නම් කියන්නේ ඒකට නම් බේත් නැවෙලෙ දෙයක්. මුගදෙනෙක් හිතන්නේ මේ බණ භාවනා කරන ලෙඩ රෝගෙන් හොඳ නැහැ. කාම බැනුම් අහන්න හොඳ නැහැ. බඩගිනි වෙන්න හොඳ නැහැ. පිස්සු. ඒ තේරම එනවා නෝ ගාන ගන්නෑ. බඩගිනි ආව ගාන ගන්න බඩ බින්නෝ ගාන ගන්නෑ. කවුරුරි බැන්න <laughs> කවන්නේ දෙයක් නැහැ කියලා නිකන්. කවුරු ස්තුති කරා. <laughs> එච්චර තමයි. ඉතින් මොකටද අහුවෙන්නේ? ඒක ඒ gati ඔක්කොම දින විභාග ගන්නවා. භව තණ්හාවේ ඕක නෑ. භව තණ්හාවේ දින දින ගාණේ හැටියට අඳිනෙව්වා. එන්න හිත නරක වෙනවා දින. විභව තණ්හාවේ මට්ටමට ගියාට පස්සේ හොඳ නරක නෑ. ඒකත් ගල දන්නවා. ඔය මිනිසුත් එක්ක ඉන්නකම් බබලත් එක්ක දෙල්ලම් කරනවා වගේ ඒගොල්ලන්ගේ භාෂාවෙන් කතා කරලා ඉන්න ඕනේ. පැත්තකට ගියාට තමන්ගේ වැඩක් කරගන්නවා. මේ මෙල්බන් කටට ඇහෙනවද නැත්නම් සාකච්ඡාට සම්බන්ධ වෙනවද දන්නේ නැහැ. එනවා අපි ආන්නේ. මොකද වාප්‍රකාශ අපිත් කොහේ ආන්නේ ඉතින් ඉතින් ඉස්සෙල්ලා ඉතින් ඇහුවේ නැහැ භාවනාවට සම්බන්ධ නැති නිසා බලන්නේ කියලා. භාවනාවට සම්බන්ධ නැහැ කියලා හිතාන ඉන්නේ නේ. එහෙම තමයි හිතන් ඉතියේ. ඔබ තමයි භාවනා කියන්නේ. අනිත් නැත්තම් භාව නැව කියලා කියන්න වෙන්නේ. භාව කියලා කියන්නේ වලිගෙට. අනිත් නැත්තම් භාව නැහැ කියන එක කියන්නේ වලිගෙ නැති එක විතරයි එතකොට තියෙන දෝෂේ. ආගින්න රෝයි මාසේ තව ප්‍රශ්න ආවෙ නැහැ තව. ආන්ද මෙහෙට ආරාධනා කරමු මොනවාර කියනවා නම් ප්‍රශ්න මතු කරගන්නයි. කොහමද අපේ ගාථාවෙන් දීපු අදහසට වැඩිය අපි මේ වෙන පැත්තකටයි සාකච්ඡාව ගියේ. මේ ගාථාවේ සඳහන් කරන්නේ භව තණ්හාව ගැන විතරයි. දැනන්නේ අර දැන් වාසී කිව්වනේ ඉන්කිනීමත් ඒක මේ දැන් අපි කුංචි ළමයි ටිකක් ගන්නවා. අර එන්නේ උගන්වන මුල් ඉඳලා සිංහල භාෂාව. පහේ පන්තියට විතර ගියාම ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනයට හැර උගන්වන්න පටන් ගත්තේ නැත්නම් ඒ ඉන්නේ දිගටම යන්නේ සිංහල. මේ වගේ දැන් බණහන් වෙන පිරිසක් හරි භාවනා කරන වෙනහත් පිරිසක් හරි යම්කිසි විවාන අරමුණු හිතේ තියෙන්න පුළුවන් ඒ නැත්තම් ඒ පැත්ත ටිකක් කොහොමද බරයි. මේ වගේ කෙනෙකුට මේ විදර්ශනා භාවනාවක එක නොකර පින් කරොත් බණේම දික්කරේක යකිනවයි කියන්නේ නැති වුණොත් දුක අමාරුකටපත් කරනවා කියලා මම. ඒක පින් කිරීමෙන් සතර දික්කේ නැහැ කියන එක අර බණාගෙන මිනිස්සු කිව්වම එතෙන්දී දුක අසාරදායක කියලා මොකද අර සිංහලනේ කියන කෙනා මිනිස්සයා ඒකෙ උද්දේශ වරිනවා කියලා. මේ මේ ප්‍රශ්නේ ඇහෙන ප්‍රශ්නේ එහෙට ඇහෙනවද දන්නේ නැහැ. ඒතර මේ අපි ගියේ අඟහරුවාට ඇහුවා අපේ කටුකුන්දේ ඥානන්ද සාංශගේ ධර්ම දේශනාවක් ඉදනන්දති පිච්චනන්දති කතපුඤ්ඤෝ ඔබයත්නන්දති කියන ගාතාවට ඒකදී ස්වාමීන් වහන්සේ මේ ලංකාවේ මේ දවස්වල බුදුසරණ පත්‍රය යනවා සාකච්ඡාවක් පින සහ කුසලයේ කියලා මේ දෙක දෙකක් කියලා කට්ටියක් කියනවා එකක් කියලා කට්ටියක් කියනවා. ඉතින් මේ වචනේ අතරම සමානව පාවිච්චි දෙකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මගේ අදහස ඇදියට පින කියන්නේ හොඳ නරක දෙක තේරුම් ගැනීම. කුසලයේ කියලා කියන්නේ හොඳින් වඩා හොඳ තේරුම් ගැනීම කියලායි මම තේරුම් ගන්න තියෙන්නේ. ඒකේදී මේ ස්වාමීන් වහන්සේ මතක් කරා අවධාරණය කරා මෙහෙම කියලා හිතලා කුසලයේ විතරයි කල යුත්තේ පින කරන්න ඕනේ නෑයි කියලා පැත්තකට යන්න එපා. මොකද උපදිනකොට තේරෙන්නේ කේරෙන්නේ පින විතරයි නිසා පිනත් සාසවා පුණ්‍ය භාගය උපදිවේපක්ඛා කියලා බුදුහාමුදුරෝ සම්බන්ධ සම්මිය දෘෂ්ටියේ පින පැත්තෙම තඳුල්ලා දීලා තිනවා. ඒකේ කෙලවර පැමිණීම තමයි අනාථවා ආර්යං අරියා අට්ටංගික මග්ගංගා කියන කෙලවර පැමිණීම කියලා. ඉතින් හොඳ විග්‍රහයක් කරා. ඉතින් අද දැන් මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ ඒ විදිහට යම් කිසි කෙනෙක් පින් කරන්න ඕනේ නැත්නම් භව තෘෂ්ණා වැඩෙන විදිහටම කියලා දීමින් විදර්ශනා හෝ මෙලෝ නිවන් දැකීම මතක් කරලා දුන්නේ නැත්නම් ඒ පුද්ගලයා කවදාකවත් නිවනට විපස්සනාට යොමු වෙන එකක් නැහැ. ඒ නිසා බණ කියන ස්වාමීන් වහන්සේලා අනිවාර්යයෙන්ම මේ විපස්සනාව සහ මේ ජීවිතයේ මේ ජීවිත නිවන් දැකීම කියන එක නිසි කලට නිසිලාට අවධානය කිරීම යුතු නේද? එහෙම නොවුනොත් අසන්නක පැත්තෙන් අසාධාරණයක් වෙනවා නේද කියන එක ප්‍රශ්නේ. එහෙම හරිද? ඒකෙදි කියන්න තියෙන්නේ නෑ භාවයේ පින් කිරීම කියන එක පින්ෙන් වඩා හොඳ පින වෙන් කරගන්න දන්නවනම් මේ විදර්ශනා ඥාන දියුණු කරනවායි කියලා කියන්නේ හොඳ බලවත් කුසලයක් කිරීමක් තමයි. එතකොට ඒක භවයේ කැපෙන්නට හේතු හේතු නොවන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ පුණ්‍ය කිරියවත්තු තුනක් වෙන්නකොට කියනවා දානමය පුණ්‍ය කිරියවත්තු, සීලමය පුණ්‍ය කිරියවත්තු, භාවනාමය පුණ්‍ය කිරියවත්තු. නෑ නෑ පුණ්‍ය කිරියවත්තු කියලා ඔය කිව්වේ. නෑ නෑ ආයි කාම්බේ ඒක හරිය පුඤ්ඤ කිරිවස් තුනක් තියෙනවානේ. ඒක සඳහන් ඒ භාවනාව ගැන නෙවෙයි කියන්නේ. නෑ ඒ ඒ පුඤ්ඤ කිරිවස්තු මතක් කරලා දෙන්නේ ඔය ඔය ඔය කියන එක කියන්නේ ඔය කියන එක කියන්නේ කියලා ඒ ඒ සූත්‍රය ඒ සූත්‍රය මේ මොනවද කියන්නේ උද්ද මේ උද්දෘත කරනවා. උද්දෘත කළා කියන බුදුහාමරම දේශනා කරනවා භාවනාවේ සීලමේ දානමේ සීලමේ භාවනාව. ඒතර භාවනාවේ පුඤ්ඤ කිරිය පුඤ්ඤ කිරිවත කියන්නේ පින් කිරියවත. භාවනාවේ පින් කිරියවතේ ඉහළ ඉහළ පිං කියලා කියන්නේ භාවනා කියන එක විතරක් අපි කරන්නේ. ඒක limit සීමිත අර්ථකථනයක අධික විපස්සනා ඥාන. බලවත් විපස්සනා ඥාන කියන්නේ භවයේ කපන. එහෙම ඒකට ඒක ඉල්ල වෙනවා නම් උතෙන්දී අනුදේශනාවේ සාමාන්‍ය පුද්ගලික ආනින මාත්‍ය වඩාගන්නේ සාමාන්‍ය දන් දීම ඒ වගේ පිළිවෙලක්. නෑ මේ ධර්මදේශනා ගොඩක් කරුණු තියෙනවා ඒක හොඳට ස්ටඩි කරන්න ඕනේ. නමුත් මුල් කොටසට දෙන්න තියෙන උත්තරේ මේකයි කෙනෙකුගේ භවගාමී කඩකට යුක්තක් හෝ විභවගාමී වැඩකට යුක්තක් බණ ඇහිමෙන් පමණක් තීන්දුව වෙන්නේ නැහැ. බණ ඇහිම කියන එක ඒක හේතු සාධකයක්. ඒක නිසා බණ කියන්න මොනවා කිව්වත් අහන්න අහන්නේ අහන්න ඕන දේ තමයි. දැන් ඥානසාරික බණ අහනකොට මම හොඳට සැලකිලිමත් හිටියා. අර දස පින්කිරියවත් තුන මතක් කරලා කිව්වා බුදුහාමුදුරෝ භාවනාවත් පිනට දාලා තියෙනවා. භාවන සාමාන්‍ය කුසලයට නෙවෙයි වැටෙන්නේ. පිනට දාලා තියෙනවා. ඉතින් පින නම් ඒකේ අධික පිනට යනකොට ඒ කියන්නේ බලවත් විපස්සනා යන භාවයේ කැපීමක් සිද්ධ වෙන දික්වීමක් වෙන්නේ නැහනේ. ඒ අර්ථකථනය ගන්න පුළුවන්. ඒ නිසා අපිට පැහැදිලිවම පින කියන්නේ එකක් කුසලී කියන එකක් කියලා සම්පූර්ණ වෙන් කරන්න බෑ. නමුත් පැහැදිලිවම කුසලයේ තමයි හොඳ අර්ථකථනයක් දෙන්නේ. පින කියන්නේ ආත්මත්මේ අර්ථකථනයක් දෙන්නේ. ඒක ඒ ගානට පුළුවන් තරම් විග්‍රහ කරන්න උත්සාහ කරා. කොහොම නමුත් අර මේ බණහනකොට අපි හිතුවොත් භවගාමී කුසල් කිරීම ආගය කරන බණ හැම නිසා රටක් නැත්තම් මිනිස්සේ නොමග යනවා නැත්නම් හරි පාරට යන්නේ නැහැ කියලා ඇත්තටම කිව්වොත් එහෙම දැන් අවුරුදු 20 කට තියෙන තිස්සලා රේඩියෝ එකේ කිය බණ කවම කවදාකවත් නිවනට යොමු කරලා බණ කිව්වේ නැහැ. ඒක කෙළුවේ පැහැදිලිවම මේ මේ කුසල් කිරීම. ඒ කාලේ මම හරියට බණ අහලා තියෙනවා. රේඩියෝ එකේ බණ අහලා තියෙනවා. හැබැයි ඔක්කොම බණ කියද්දි එක නමක් හරි කිව්වොත් මේ ජීවිතේ නිවන කියලා මට ඒ හැමතෝ විතරයි මතකක් තියෙන්නේ. ඒ බණ විතරයි මට මතක තියෙන්නේ. මොකද අනික් බණ අහනකොට මම දන්නවා මේක ඉතින් සාමාන්‍යයෙන් ආගමික පැත්තේ යනවා. මම ඒ අතින් ওই හිඳ තියෙන ධම්මාලෝක හඳුනලා තාම වඳින්නේ. ඒ සංජය පැහැදිලිවම කියනවා මේ මේ ජීවිතේ මේ දැන් මේ දැන් ඒ වගේම කන්නේ මහරස මංගල හඳුරු මම බොහෝම ගෞරව කරනවා. ඒ කෙලින්ම කියලා තියුණා මේ ජීවිතේ දැන් හොයන්න වෙන පුළුවන් කියලා. 67 පත්‍රේ දාලා දෙනවා. දවස පත්‍රේ. මට ඒක හොඳට මතකයි මොකද මම හොයලම තියෙන්නේ ඒකමයි. අනික බන ඇහුවේ නැතුව නෙවෙයි. ඇහුවට ඒක හොයන නිසා ඒකට පෝෂණය වෙලා එනකොට ඒ දිහාට ඇදිලා යන ගතියක් එනවා. එහෙම තමයි යන්නේ. දිවිගේ සැප කෙලවරකුත් නැහැ. කෙලවරක් නැති දෙව් මිනිස් සැප තමයි කියන්නේ. දැන් නැහැ. දැන් මේ මට්ටමින් ඇවිල්ලා යම් කිසි ප්‍රමාණයක් බණ කියපු නිසාත් වෙන්න පුළුවන්. යුගයේ පෙළඹු නිසා වෙන්න පුළුවන්. පින් ඇතියත් ඉපදීම නිසාත් වෙන්න පුළුවන්. දැන් සෑයන ප්‍රතිශතයක් ඉන්නවා මේ ජීවිතේ නිවන කියන එක. ඉන්දිස්සරි ලයිෆ්. ඒක අදහස ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම තමයි ඔය විපස්සනා වෙන්නේ. ඒ විවසන දෙක ආවට පස්සේ ඒක නිකන් මට නම් පේන්න තියෙන්නේ සාමාන්‍යයෙන් ওই ලංකාවේ කියන විදිහට ඇටෝම් මේසයක් තමයි. බුෆේ ඩයට් එකක් තමයි කැමති දේ ගන්නවා. ඒකේ තියෙන ඔක්කොම. ඇටෝම් මේසයක් කියවම හරිනම් හැමදේම තියෙනවා. ඉතින් තමන් තෝරාගත්ත දේ තමයි කන්නේ. කහපු දේ තමයි බඩට යන්නේ බඩට ගිය තමයි පෝෂණය වෙන්නේ. ඉතින් නරක දෙයක් ආවොත් දැන් ඊයේ පෙරද මොනවද කැවිලානේ මට මේ වෙලාවදී ඊට පස්සේ ඒ පැත්තට යනවා. ඉතින් මොනවා කරන්නේ? ඉතින් මමනේ තෝරලාගත්තා මගේ පොඩි බඩේ අමාරුවක් තියෙන ඒකයි මම මේ කිව්වේ මේ දවස්වල මේ මොනවද කැවිලා. ඉතින් මේ මේ සුර තිබ්බා. දැන් මේ ඔක්කොමලා එක මිනිහට ගෑවේ. මටයි අර එක නමටයි විතර ඉතින් බඩ යනවා වචනේ වඩ පාත් වෙන මොකද කරන්නේ. ඉතින් ඒකට අර උයපු මිනිස්සුන දොස් කිව්වොත් මේ මොන තරම් අසාධාරණ කියලා කියන්නේ. පිනේ. දැන් මේ පස්න බාන භාවනා පිටින් නොකරන විපස්සනා භාවනා කරපු සමාධිය තියෙන විපස්සනා සමත භාවනා මෛත්‍රී භාවනා කරන වදිනාට විපස්සනාවෙන් සංස්කාර කපන කියන්නේ විනාශී පාව දෙකම නැති කරන ස්වභාවයක් තියෙනවා ඒ වගේ කරන දර අපසල් කර්ම දෙකක් තියෙනවා දරට අපි මෙයාට තින්නක විපස්සනා කරගෙන සමාරච්ඡ මෙයාට අපිට විපස්සනායේ සාර්ථක නොවෙන්න උණු ලබනාත්මේ ආදී විශ්වාස නැති ස්වභාවයක් තියෙනවා තින්නක විපස්සනා මේ කරන ගමන විපස්සනා කරන විතර තමයි මම ඇත්තටම මේ ධර්ම දේශනාව කාලීනයි මොකද අර තියුණු ප්‍රශ්න වලට වගේ උත්තර දෙන්න ගැටියක් තියෙන්නේ. කොහොම නමුත් විපස්සනා කරනවා කියන එක කුසලයටත් කරනවා පිනටත් කරනවා. විපස්සනාව. හුඟ දෙනෙක් කැමති වෙන්නේ විපස්සනා කුසලයක් කියලා තේරුම් ගන්න. ඇත්ත. නමුත් විපස්සනා කියන එක සුතමේ වශයෙන් අහලා කරන්න ගියාම විපස්සනාගෙන එක දන්නේ නැහැ. හිතලා නැහැ. ඔය විපස්සනා කරනවා කියලා අනිච්ච දුක්ඛං අනත්තං අනිච්ච දුක්ඛං අනත්තං අනිච්ච දුක්ඛං අනත්තං කියලා විපස්සනා වුතිනවනේ දැන්. ඒක කරන්නේ කියම් පින්නනේ සිද්ධ වෙන්නේ. ඒ මනසේ දැනගෙන අනිත්‍ය ලක්ෂණය දැක්කම අනිච්චනුපසනාවක් කරලා අනිච්චනුපසන ඥාන පහළ නෙවෙයි. අනිච්ච අනිච්චින් කුණු අර පැක්කිනවට. හොඳනේ ඒක. මුගක් වෙලාට අපි කරන්නේ ඕක එතකොට නරක වචන පාවිච්චි කරන්නේ. එහෙම කරන්නේ නැතුව අනිච්ච අනිච්චින් කියන දෝෂයක් නැහැ. එතකොට කුසලය සිද්ධ වෙනවා. පව නොකිරීම තුනේ. ඊට වෙනස් ඒක ගැන කල්පනා කරලා මේ අනිච්චන් කියලා බලන එකේ ඇත්තක් තියෙනවද මොකද්ද කියලා චින්තාමය වශයෙන්. ඒක හුඟක් වෙනස් භාවනාමය වශයෙන් බලනවා. ඒ නිසා විපස්සනා වුණත් ඒ තුනම තියෙනවා. ඉතින් ඒ නිසා මේ එකම සාධකය මේ පරතෝഘോഷයම නෙවෙයි. පරතෝഘോഷයත් එක සාධකයක්. හැබැයි අරක මණ්ඩක තියෙන විදිහට ඒකට නියම බණ කියනකොට ඒක ඇදිලා යන ගතියක් එනවා. ඒ ගෙනාපු උපනිෂද සම්පත්‍ය ඇතියැත්තු ඒ මේ ඉන්දිසර් ලයිෆ් කියන පැත්තට ඉබේම ඇදිලා යන ගතියක් තියෙනවා. වෙන මොනක්වත් ඕන එච්චරමයි ඕන. කාලකට තියස් සම්පූර්ණ කරන ශක්තියෙන් තමන් වහන්සේ අවබෝධ එතකොට දෙන්නේ තේම පාරමිතා වශයෙන් පුරු පිළිවෙල කියන්නේ තණ්හාවසය කිරීම ඉලක්ක කරගෙන ලෝභදේශමෝහ කියන කේස් ගන්න ඉලක්ක කරගෙන ඒක සය කිරීමක් නේ. එතකොට නේද ලෝභදේශමෝහ කියන ඒ ශක්තිය ලෝභදේශමෝහයට ගෙනෙන්නේ ගියා යන්නේ. ඔව්. එතකොට ඒක අත්‍යවශ්‍ය වෙනවා නේ කිනක් කියනවා. ඔය ඒක තමයි එතකොට මේ පින් කරන අවස්ථාවේදී අපි කියන්නේ අර උපපාරමිතා, පරමාර්ථ පාරමිතා, දස පාරමිතා වශයෙන් කරනකොට ඒ කරන්නේ පිනක් ගැන හිතලා, ලෞකික සැප සම්පත් ගැන හිතලාද නැත්නම් කුසලයක් ගැන හිතලා නිවන් දකින්න අදහස්ද කියන දෙකම වෙන්න පුළුවන්. මේ දෙක වෙනස් වෙනවනේ. අපි දන්නවනේ දැනට උනත් සමහරට හොඳට බුද්ධ වන්දනා කරනකොට හරි ශ්‍රද්ධාවෙන් කරනකොට මේ මොහොතේ ඇති සැප ගැන හිතලා අපි කරනවා. මේ මේ දැන් සැපයක් මට තියෙන එක මෙනෙහි කරන්නේ මෙයන් නෑ අපි. විපස්සනා කරන්නේ නෑ. ඒක ඒ වෙලාවේ බුද්ධ විඳිනකොට සමතයක් පැත්තට යන්නේ. සමානවනේ දෙනවා දැන් මට බුදු බුදු ගෙට ගියා වන්දනා කරන මට දැන් සැපයක් ආවා. ඒක මෙනෙහි කරනවා. එතකොට විපස්සනා පැත්තකට යනවා. සැප විඳිනව නෙවෙයි විපස්සනා කරනවා. අන්න ඒ වගේ අපි දවස ඇතුළත ගත්තොත් අපි කරන එල්ලය අපේ යෙදවිලා තියෙන එක හරියට වෙනස් වෙන සුළු. නිවන හිතාන කරනවා නැත්නම් මේ වෙලාවේදී මේ සුවසේ පිනකින් ප්‍රීතියකින් ප්‍රමෝදයකින් මේ ප්‍රීණණයකින් කරනවාද කියන එක. ඒක වෙනස් වෙන්නේ තව දසපාරමිතා පරමාර්ථ පාරමිතා පුරණ වෙලාවේදී තිබුණු චේතනාව. වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒක භාවනා මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන ක්‍රමය තමයි එහෙම පිං යම් මට්ටමකට ගියාට පස්සේ එnde එnde එnde එnde එව මේ වඩා පිවිතුරු වඩා සුද්ධ එහෙම නැත්නම් කියන පාරමිතා කුසල් බවටපත් වෙනවා මමත් තව කෙනෙක් නෑ නිවන් පිණිසමයි කියන හැඟීම කුසලයෙන්ම ඒ කුසලයේ කැපි කැපි කැපි කැපි හොඳ කුසල් වලට යනවා. එතකොට ඒවට කියන්නේ මේ ඔය හොඳට විපස්සනාට බාර වෙච්චි සීල මේ සුත්තමේ චින්තාමේ භාවනාමේ සම්පූර්ණ වෙච්චි කියලා කියයි. ඒක ඇත්තටම කවුරු කිව්වත් නැතත් ඒක ධර්මතාවයක්. යම් ප්‍රමාණයක පින් කුසල එකතු වුණාට පස්සේ ඒ පුද්ගල එකතු වෙන්නම ගිහිල්ලා ඊට වැඩි පින් ඇති කුසල ඇති කෙනාටම තමයි. අපිට විපස්සනා කරන්න මේවා කැලේ තනියෙන් ඉන්නේ නැත්නම් අපිට පොඩි ගානක් ප්‍රඥාවක් තියෙනවා. අපිට විපස්සනා වලින් තමයි ප්‍රඥාවක් මුලින්ම ප්‍රඥාවෙන් අපිට පිළි තියෙනවා. අතීත දිනින්ද අපේ ප්‍රඥාවේ රූපය කතාය හොඳට හැදෙලා තියෙන නිසා දැන් ඒක නිසා පින් කරන අයට බලන්න බෑ. එතකොට පැත්ත අර රොකට් එක ඇවිල්ලා වැදුනා වගේ ගිනි ගන්න. ඒ නිසා කියන්නේ බොහෝම හොඳයි. බොහොම හොඳයි ඕක කරන්න මට පොඩ්ඩක් තියෙනවා බාප්පට වෙලා යනවා බාප්ප වැඩි කරගන්න මම ගිල්ලෙන්නම් කියලා ඒක තමයි පැත්ත වෙන එකයි තියෙන්නේ. එච්චරයි. එහෙම නැතු චීචි චී ඕ බබාලා මොනවද කක්කට ගන්න ඌව චී කක්ක කියන්නේ එහෙම නෑ ඕ රත්තරන් වගේම තමයි මම බබා අත ගන්න කොයි කාලෙ හිටන්නේ බබා කක්ක කත ගන්න. ඒක බබා අත ගත්තා. ඒක දෙයක් නෑ. හුරතලයක් කියලා කියන්නේ ඒවා. එනිසා ඒ කරන දේවල් වලට අපි අපේ මට්ටමේ ලොකු සංකේත කියන්නේ තමන්ගේ මට්ටමින් අනුමනින්න බෑ. අපිට අපිට බත්තම් නැතිනවා. පින්කර ගෑල්ල කොහොමද අපිට දාන්නේ නැතිනවා. එච්චරයි. දැන් ඒ මිනිසුන්ට කියන්න ඕනේ හැබැයි මම කියන්නේ මේමයි. දැන් දාහනේ වල දැන් ඉස්සලා බණ කියනකොට දානානේ සන්ත කියනවා. 12න් පස්සේ ආවට හොද බණ. මෙතෙන් ආවට පස්සේ කියලා දැන් දාන ගැන කතා කරන්නේ. දැන් ඉතින් භාවනා කරන්නේ නැත්නම් ඵලයන්නේ. ඇත්තටම මේ පෙරහැරක් කියලා හිතා ගන්න ඕනේ. අපි බලන දෘෂ්ටි කෝණය අපි ඉන්න මට්ටම එකක්. ඒනොට මේ සදාකාලිකව යන පෙරහැරක් තියෙනවා. ඒ වෙලාවට ගැලපෙන තැනට සුදුසු විදිහට කටයුතු කිරීමත් කුසලයක්. ඒ බණ භාවනා මේ පිං දන්නේ නැති සාමාන්‍ය අසත්පුරුෂ මනසේ විපස්සනා කතා කරන්න ගියොත් එහෙම අර මත්ද්දෙකුට විපස්සනා උගන්වන්න කියලා සාරිපුත්ත හාමුදුරන් බුදුහාමුදුරුවෝ කියලා තිබුණානේ අනේ සාරිපුත්ත ඔන්න මත්ද්දට යන්න අර පං මොනවද කාටද බණ කියන්නේ කියලා. අරදින දෙකතාව. ඒ කියන්නේ වැද්දෙක් ඇවිල්ලා ඉවරලා මුවෙකුට විදිනවා. ඊට පස්සේ වෙලේ පාර දිගේ වැද්ද මුවා දුවනවා. වැද්ද මුව ලේ පාර දිගේ එලවාගෙන යනවා. එලවාගෙන යනකොට වැද්ද කලකොල වෙනවා. හොයාගන්න බෑ. ඒක සාරිපුත්‍ර ගාන්ධියේ ළඟ ගහක් ඇතුලේ ඉඳගෙන හොඳට බලන කරනවා. වැද්ද දුගුණයි ගහනවා. අනේ රාජ්‍ය මෙහෙන් වැද්ද මේ මේ මොයෙප් දුවගේ නැද්ද කියලා. මාසමත් පොඩ්ඩක් කොහොමද වෙන්නේ? ඉතු බාරවත දැන් තක්කු කියලා වාඩිනවා. මෙහිමයි ඒක කලබල කරන්න ඕනේ. අනේ මෙතන බුදුහාමුදුරන පේනවා. සාරිපුත්‍ර ගාන්ධිය මස්සක් දෙක කළාම මේ විපස්සනා උගන්වනවා. මස්සද දාටකින් ගහනවා. උණකට පමා වෙලා ඉක්මනට යන්න අර මේක අල්ලගන්න. සාරිපුත්‍ර සාංශුමේ සදාචාර උගන්වනවා. ඊට පස්සේ මා සාරිපුත්‍ර මා ශ්‍රද්ධට යන්න අරපන්. බණ කියන වෙලාවක් නෙවෙයි. උගින්නේ මේ ලේ පිට ඒක සැරයක් වාඩි වෙන්න කිව්වොත් නම් වාඩි වෙන්නේ. ඉතින් ටික ටිකට මේ සීල සමාධි ප්‍රඥා පුරවන්නට කාය දුෂ්චර්ය නැත කරන්නේ. මොකිනුනේ නෙවෙයි. සාරිපුත්‍ර සාංශුත් ඒක තේරෙන්නේ නැහැ නේ. සාරිපුත්‍ර සාංශුත් කියන කොහොම හරි මන්ට හොඳ කරන්න. නමුත් අර මනුස්සගේ භව තණ්හාව තියෙන තාක්කල් වැඩගෙන ඉඳි. විභව තණ්හාවට පෙරලිච්ච ගමන් සාරිපුත්‍ර සාංශුත් ඒ දෝෂේ නැගින්නේ. මොහොත දුරවන්නේ අතරවල. අනිත් වගේ මේ තනක සුදුසු විදිහට කටයුතු කරනවා කියන එක කුසලයක්. එන්න අපි කොතනක හිටියත් පිරිසක් ඉන්නකොට අපි පිරිසනෝ කෙලෙසෙන්ද කියන එක නෙමෙයි අදහස් කරන්නේ. ඔය පිරිස දැනගෙන කටයුතු කරන්න දන්නවයි කියන එක ඒක ඒක ඇත්තටම උගන්වන්න පුළුවන් දෙයක් කියලා සමහර පිළිගන්න සමහර කියන බෑ කියලා. සමහර කෙනෙක් සහජයෙන්මයි එන්නේ. ඒ කියන්නේ මැනේජ්මන්ට් ටෙක්නික් වගේ මෙතන කලියුත් මොකක්ද කියලා දැනගන්න එක උගන්වන්න පුළුවන් දෙයක් කියලා සමහර ඒකට තමයි අපේ ශාසනය සිව්පිරිසිම්බියාපත් කියලා කියන්නේ. සිව්පිරිසිම්බියා කියන්නේ අර්ථ ධම්ම නිරුක්තිපටි බහන අර්ථය තේරුම් ගන්නවා. මෙතන ක්‍රියාත්මක වෙන්නේ දැන් මේ ඉන්න පිරිස මේ සතුන් මරන පිරිස. මේ නැත්නම් මේ පිරිස මල් පූජා කරන පිරිස. ඉතින් ඒ කට්ටියගේ අර්ථය තේරෙනවා. ඒ ධර්මතාවයේ අනුව මේගොල්ලෝ පෙරහැර කොතනද ඉන්නේ කියලා තේරුම් අරගන්නවා. ඊට පස්සේ තමයි නිරුක්තිය ගන්න මේගොල්ලන්ට කතා කරන්න මේ භාෂාවෙන්. මේගොල්ලන්ට මේ කළු ලෑලක ලීලා උගන්වන්න. මේගොල්ලෝ කෑලි ගෙනලා පෙන්වන්න ඕනේ. මේගොල්ලෝ කොරලා පෙන්වන්න ඕනේ කියලා ඊට පස්සේ ඒක පිළිබඳ කුසලතාවය තමයි ප්‍රතිභාන කියලා කියන්නේ. ඒක මේ කියනවා සාමාන්‍යයෙන් ධර්මානුකූලව කියන සෝවාන් වෙනකොට කාටවත් ලැබෙනවා කිය. නමුත් මේ ශ්‍රීපිටිකම බක්මහරතන් අතරතර පුන්නමන්තානි පුත්තහමෝ තමයි අන්තිම ශ්‍රේෂ්ඨ. ඒක නිසා කොණ්ඩඤ්ඤ සාන්ති ඉස්සල්ලාම බුදුහාමරගෙන් සම් යම් කිච්ච සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං කියලා ටක් ගන්නකොට තේරුම් ගතට එකම කෙනෙකුටවත් කියලා දෙන්න හම්බෙලා නැහැ. කිසිම තැනක කාටවත් බණක් කියලා නැහැ. මම කියලා කාටවත් නිවන් දක්වන්න නම් ඉස්සල්ලාම තේරුම් ගත්තා. වයෝවෘද්ධම ස්වාමීන් වහන්සේ කාටවත් බණ කියලා. ආයුබෝධ ස්වාමීන් වහන්සේ ගෝපහුලා දකින්න දකින්න හැම කෙනාම සෝවන් කරවලා. මොග්ගලණ ස්වාමීන් වහන්සේ ඒකට යන්නේ සෝවන් කරලා දීපු කට්ටිය රහත් කරවන්න. මේක ඒවයි එක එක ස්වરૂප. මොග්ගලණ ස්වාමීන්ට ධානය සෝවන් වෙන්න බණ කියන්න දන්නේ. සාමාන්‍ය පස්පවෝලින් දසකොලින් වින් කරන්න බණ කියන්න දන්නේ නැහැ. සෝවන් වෙලා ආපු කට්ටියද උසස් අධ්‍යාපන දෙන්න ගන්න. ඒ තිසුවානේ මේක මේ අපි කිව්වොත් මේ මොගලන් හඳුන්ගේ දුර්ලභම පෙළ දුර්ලභම නෙවෙයි. ඒ ජාතික හැකියාව එතන තියෙනවා. සම්මා ආරතන වල සම්මා සතිය තියෙනවා ඒක කරනත් සතියෙන් ගත සමාධි කට්ටිය සතිය දිනු වෙනම සතිය සාරච්ඡා කරනකොට අපි සමාධි කරලා තියෙන සතිය අවකරණය කෙනෙක් කෙනෙක් සමාධි කර වෙනසක් නෑ ඒවා ඔක්කටන් වෙනින්නදලා පව කරන්නේ ඉගෙන ගන්න එකට අනිම අපතල පෙර පුරුදු විදිහට උන් පව කර පිට වෙන්නේ නැහැ කියලා පව කතා කරන ස්වරූපය තියෙන සංකල්පය. සතියින් ඉන්නකතිය. සතිය කියන්නේ ඔතන වෙන්නේ සතිය ඇවිල්ලා නෙමෙයි සතියට ආවත් නෙමෙයි මෙතන දෙන මොකද අහන අශෝධ ඥානය, චින්තන ඥානය ගන්න දෙයින් මෙයා වෙනස් වෙන ස්වරූපයක්. ඒක හොඳ ලස්සන වචනයක් කිව්වා ඔකට ඥාන සංසේ. දිව වචනෙන් නම් ලෝකෝත්තරයි කියනවා. වැඩපිළිවෙලෙන් බannකොට මේ ලෞකික ගෙම්බෙකේ තරමක්වත් දැනුමක් ඒ කියන්නේ අර මූලධර්ම වශයෙන් අල්ලගෙන හිටියට මොකද ප්‍රායෝගික වශයෙන් ලැබිලා නැහැ. ඒ නිසා ඒක පිළිබඳව හරි ලස්සන කතාවක් දෙකක් හම්බුණා මේ පහුගිය දවස් කීපය ඇතුළත. දෙවෙනි කාණ්ඩේ පරිවර්තනය කරනකොට මහසි පොතේ අන්තිමට මහසි සාඩ පෙන්ලා දීලා තියෙනවා සත්‍ය කියන්නේ දුක්ඛ සත්‍යය. අපි සත්‍ය වඩන්නේ හදන්නේ. වඩනවා කියලා කියන්නේ දුක්ඛ සත්‍ය වඩන්න. අන්තිමට අතාරින්න වෙනවා. ඊට පස්සේ මේ ළඟදී එක්කෙනෙක් එක මේ වෙන අපතර කතාවක ගිහිල්ලා මම කතාවට පස්සේ කිව්වා මේ පුද්ගලයෝ සාංශය ඇත්තටම ආත්මවාදී නෑ. ඒගොල්ලෝ ඇත්තටම මේ සතියට තමයි ආත්මය කියලා කරන්නේ කියලා. සතිය වඩන එකයි ඒගොල්ලෝ කරන්නේ බුද්ධ ආගම නෝනට සතියම තමයි වැඩ කරන්නේ. නිසා ඒක සාධු සාධාරණ ගතියක් පේනවා කියලා. නමුත් දන්නේ නෑ සතිය අතාරින්න වෙනවා. සතිය දුක්ඛ සත්‍යයට වැටලා දෙන්නේ. අබ්බම් පරිඤ්ඤය මහත්පසින් දැනගත යුත්ත සතිය කියලා කියන්නේ. අපි දැනට කරන්නේ මුළු පණ යොදලා ධෛර්යය දාලා සතිය වඩන එකනේ. මේක අතාරින්න වෙන දෙයක් කියලා කිව්වම මොකද වෙන්නේ? දැන් හොඳ නරක කතාන කතාව පැත්තක දාන්නකෝ. ඒකත් අතහැරලා නම් සතිය දිනු කරන්නේ. අන්තිමට සතියත් අතාරින්න දෙනවා කියනවා. විභව තණ්හාවෙන් යන මොකෙන්ද විස්තර කරන්න පුළුවන්. ඒකයි බුදුහාම කියේ ධම්මෝ පියෝ භික්කවේ පහතබ්බ පගේ වදම්. මානි උඹල මේ වඩන හොඳම ධර්ම කොටස උඹලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කොමන කතාවද කියලා අහනවා. අධර්මය අතාරින්න වෙනවා කියන කහන දැන. ඒත් අපි මේ ආයාසයෙන් සතිය ගන්නෙ මොකද්ද? වෙන අකුසල කර්ම වෙනුවට සතිය කරනවා දැන්. වෙන අකුසල කර්ම සතියෙන් පුරවන. ඊපස්සේ සතියත් අයින් කරගන්නට පස්සේ මොකක් මොකද්ද මේ කතා කරන්නේ මොනවද මේ කියන්නේ කොහොමද භාෂාවට හරවන කොහොමද මේ ඒක තමයි ගොඩක් මොඩක් ඔයිසෙත් කියන ගොඩක් මම මන හිතලා සයන්ස්ද අපි අපි අපේ තරයට දෙන්න පුළුවන් තාරකම් වගේ හරියට පිළිවෙලට අද මොකද සම්මා වාචා කියනකින් බොරු කියන්න එපා කියන එක තමයි මට යන්නේ ඒතකොට ආරස්තම් වගේ පිළිවෙලට කොහොමවත් හිතේ ප්‍රශ්නයක් නැතිනේ නෑ ප්‍රශ්න එනවා දිගටම ප්‍රශ්න එනවා එනේන ප්‍රශ්නේ වඩ වඩා පිරිසිදු තැනකට යන්නේ ප්‍රශ්නේ ඉන්නේ නැත්තේ එන ප්‍රශ්න ප්‍රශ්නයක් වශයෙන් දන්න. මම දැන් කරන්නේ බොරු බව දන්නවා. ඒ වෙනත මම මේ කරන්නේ මායාව බව දන්නවා. ඒක හොඳයි. දැනගෙන කරන්නේ. ඉස්සෙල්ලා එකක් දන්නේ. ඒගොල්ල හොඳ වෙන්න හදන්නේ නැහැ. මම මෙතෙන් යනකොට හොඳයි. මෙතෙන් ගියේ පිළිසු මෙතෙන් යහට අනාගත්තා. දැන් දන්නවා. ඊගාදසනට එතෙන්ද ඉස්සෙල්ලා අල්ලන්න පුළුවන්. ඒ ක්‍රමයක් කරා එකවර සුද්ධ වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි සතිය යම් කිසි දායක තේරුම් ගන්න ඉතාම ආයාසයෙන් සති වේපුල්ල බවට පත් වෙනවා. උදේට හැන්දෑවකන් සතියෙන් ඉන්න හදනවා. අන්තිම තේරුම් ගන්න ඒකත් දුක්ඛ සත්‍යයයි. ආත්පසින් දැනගත යුත්තක් මිස නම්බුවක් නෑ. දුක සත්‍යයට වැටෙන චෛතසිකය. ඉතින් නමුත් අපි ධර්මයේ පින්නන වෙන සත්‍යයේ සෝබන චෛතසිකයක් කියලා. බුදුරජාණන් වහන්සේ අසතිය කියලා දෙකුත් තියෙනවා. සම්මා සති මිච්ඡා සති කියලා තියෙනවා. ඒක නිසා මෙවයි අල්ලගත්තොත් අපේ අර්ථකථන යන්නේම අපි ධර්මයේ මේ මේ භවතණ්හාට කිට්ටු වල ඒකට පැටලෙන තැන් එනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒක විදිහට. ඒගොල්ලෝ බලන හැටින් ඇත්තයි. නමුත් අපි බලන හැටියෙන් අපිට තේරෙනවා නම් මිටඩි වෙනත් එකක් වෙනකොට ඒක ඉඳ තියාගත්තම හරි. මොහොත කතා දෙනවා අනිවාර්යයෙන්ම පිළිගන්න ඕනේ. නැත්නම් මේක මත වෙන විදිහට බණ කියන ආමසුකේ ඉඳලා තේරෙම් පිළිගන්න ඕනේ කියලා දෙයක් නැහැ අපි අහන හැම කෙනෙකුටම බුද්ධිලික ස්වච්ඡන්දය කියලා එකක් තියෙනවා. ඒක තමයි අවසානයේ තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේදී කතා කරන්නේ. මුනිසු මොනවා කතා කරත් උඹලට තේරෙන්නේවත් තියෙනවා. ස්වච්ඡන්දයට බුදුහාමුදුරුවෝ අන්තිමට කියලා ඉතුරු කරන්නේ. කවුරු කිව්වට අහන්නත් එපා. ගුරුවරයා නමු කරයි කියලා හිතන්නත් එපා. පොතේ තිබුණට ගන්නත් එපා, පරම්පරාවෙන් ආවට ගන්නත් එපා. උඹලට තේරෙන්නේ කාව ලොල්මුත්ක මොනේද මේක හොඳයි නේද කියන්නේ. එච්චරයි ඊට ඔක්කොම ලටකල බුදුන සතුන් මන්නේ කොහොඳද? අනේ නෑ නෝන. හොරකම් කන්නේ කොහොඳද? හොඳ නෑ නෝන. කාමයේ ඉතිපදි බුදුහාමුදුර හපියට ඇඟිල්ලෙන් අරගෙන යනවා. හොඳට ඉස්සෙල්ලා සම්පූර්ණ පිටිය සකස් කරලා දීලා ඉතින් ඇඳගෙන යනවා. ඊට පස්සේ අර ඉස්සෙල්ලා දෙන අර චින්තන නිදහස නිසා මිනිස්සු බුදුහාමුදුරේ සද්ධාවට නැති කරගත්ත පස්සේ කණින් අල්ලලා දාගෙන යනවා. යට කෑල්ල කියන්නේ කවුරු කාලාම සූත්‍ර උඩ කෑල්ල විතරයි කියන්නේ. ඔය ඔක්කොම දාර්ශනිකයෝ කාලාම සූත්‍ර මුල් කෑල්ල විතරයි කියලා කියලා නතර කරනවා. උදා සම්පූර්ණ නිදාචින්ත ඉද දුනා. ඉද දීලා නැහැ නිදාචින්තනේ හිත වට කතර පස්සේ හරියට අරගෙන යනවා. මුල වශි සම්පූර්ණ වශයක් තියෙන බුදුරජාණන් ඉස්ලාම් කරන්න ඕන කෙනෙක් එක්ක ඉන්න මට්ටමේදී ඒත් එක්ක පැහැිනවා සීනවා පෞකාරත් එක පෞකාර මට්ටමේම 100 එනවා. 100 වල උඩට අරිනවා. ඒකයි බුදුහාම බුද්ධම්ම මේ මේ පුරුෂතම සාර්ථක ගුණෙදි කියන්නේ උන්වහන්සේ හැම එකම පරද්දනවා. පරද්ද හැබැයි එතන දාලා යන්න. උඩට උස්සලාම යන්න කරන්නේ. අනිත් ඔක්කොම පරද්ද ලෙවල ජය ප්‍රකාශ කරනවානේ. මම මයිත්‍රික වෛද්‍යක තමයි මම මෙයා වැට්ටුවා ගැව්වා. එහෙම කරන්නේ. බුදුහාම වැට්ටුවට පස්සේ තමයි බුදුහාම වැඩ පටන් ගන්න. වට්ටන්නේ මොකද්ද? විශ්වාසය ඇති කරගන්න. ඔබට ඕන නම් ආයුධ වලින් මට පුළුවන්. ඔබට ඕන චිත්ත ශක්තිය මට පුළුවන්. ඔබට ඕන ගුණයෙන් මට පුළුවන්. ඔබට ඕන දෙකින් පුළුවන්. ඉතල පෙන්නන විශ්වාසය ඇතුළේ වාසී නිතර නැත කරන්නේ. සාර්ථී කියලා කියන්නේ ගල් සාත්වරෙක් වගේ අනිත ඔක්කොට මුල්ල එයා ඉන්න තැනින් තව තැනකට පත් කරනවාමයි. බැරි වුණේ එක්කෙනෙකුට කියන ඔය මේ කියන්නේ බැරි වුණා කියන එක නෙවෙයි සත්‍යක නිවන් දක්වන්න බැරි වුණා. පරද්දවලට රත්තිගිරි පස්සේ ආතෝ නිවන් දැක්කා. ඒකයි බුදුහාමෙන් ගුණේ එතෙන් යනකම් එයා එයා දාන බෝල වලටම ගහනවා. සික්ෂරම ඒ කියන්නේ ස්ක්‍රූ දැම්මත් ගහනවා ෂයි බෝල් දැම්මත් ගහනවා මොන දැම්මත් ගහනවා ගහලා ගහලා ගහලා විශ්වාසය ඇති කරගත්තට පස්සේ දානවා බෝලයක් දෙකක් ඉවරයි ඒක දුරේ නැති කියලා කියන්නේ ඔය වගේ හැම වෙලාවෙම එකම ක්‍රමයකටම වැඩ කරපු කෙනෙක් නෙවෙයි ඒකට කියන දේශනා විලාස කියලා උන්වහන්සේට ඒ කියන්නේ බුද්ධ රාජ්‍ය උන්වහන්සේ රජ නිසා ඕන ක්‍රමයක් බලන්න දේශනා විලාස ඉදිරිපත් කරන ස්වරූපයේ එක්කෙනෙකු චරිතය අනිත් එක්කන ගලපෙන්නේ නැහැ. මුතුණා දන්න මෙයාට මේ මේ ඇනේ තියෙන මෙතන මේකයි ගහන්න ඕනේ. අපි කරන්න හදන එක අනබල්ලන් ගහන්නේ බුදුහාම දීපු නෑ කොයි විදියකෝ යරන අපි මේ ගහන්න හදන්නේ පොදු වෙන්නේ එතකොට ඔය ප්‍රශ්න මතුවෙනවා දමනය කිරීමේ ක්‍රමය මරණය කියලා කියනවානේ මමත් මේ මරණය කරන්න බැරි මරා දානවා කේසු උඩ යනවා මේ සතුන් මැරිය පිළිබඳව පාම කියන කතාව ඉතින් මගේ මරණය කියලා කියන්නේ මම උඩ කතා කරන කතාවක්. රක්ම දන්නේ පානවනවා. ඊට පස්සේ අපි නැතර කතා කරන්නේ. ඒකෙත් දැන් පුතාරුවත් වෙනවා කියලා වාටි ඉපදිලා හම් වෙලා සර්වඥාන්සේ උපදේශ නොලැබියනවා කියලා කියන්නේ මරණය දරුවෝ. ආරේවි නේ මරණයට වැඩිය දරුවා. ඒක තමයි මම දෙන දනුවම මම යායට උපදේශ දීමේ බල කියනවා කියන්නේ. ඒක ඇත්තටම දැන් උනක් තියෙනවා. දැන් ඒක ඒ කියන්නේ ක්‍රියාත්මක වෙනවා අඩුයි එක එකම තනකයි ඔය ක්‍රියාත්මක කරලා තියෙනවා චන්නමතියට සර්වඥාන්සේ පිරිනම් පාන වේලාවේදී ආනන්ද සාංශර මතක් කරලා තියෙනවා. ඒක කියලා තියෙනවා බ්‍රහ්ම කියලා කියන උත්තම කියන එකයි. දන්නේදී ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයාට උපදෙස් දීම නෑ මම ඊට පස්සේ මත කතා කරන්නේ නෑ කියලා කිව්වොත් ඉතින් ඒක තමයි දෙටි දෙන ලොකුම තරම. කාටද? කවුද? නිකායේ කියලා ප්‍රකාශය කරනවා. නෑ ඉතින් ධර්මදානයක් පනවන්න බෑ. ධර්මදානයක් පනවන්න බෑ මං හිතන්නේ මේ ගියන්නේ. ගියන්නේ නෑ. ඒකයි නෑ ස්වාමීන් වහන්සේලා වුණත් බ්‍රහ්මදන්ට ගන්න දැන් අපි පැවිදි වෙනකොට සම්මුතියකට එනවනේ. ඒ ඇත්තන්නේ කියන්න පුළුවන් බුදුහාමරක උපදේශයක් අපි දෙන්නේ නැහැ කියලා. ඇත්තටම රණින් කැමති ඒකට. අමුතුගේ කරදරයක් නැහැ ඒක බලන්න. හරි බැන්නර මොකද ඒව කරදරයක් දෙන්නේ හරි හොඳයි. මන්ද අපිට දැන් දාලා තියෙනවා සම්භෝග තහනම හරි කැමති අපි ඒක. අපි හරි කැමති කවුරුත් දන්නේ නැහැ අපි වැඩක් කරන්නේ නුඹලා. එහෙම ලකුණක් නැහැ කම්බේ. සතර සම්පන්නස්මා ආත්මෝත් දේශනාවේ අවධානලා මේ කියවෙනවා යාහිත භූතං සම්පන්නං මා මේවා ඇලවන්නයි හතරගතන් දේව මනස පුත්ත මුද්දන් නමස්සන්වත් වත්‍යෝ කියලා ඒක ගාන 16 වෙනි ගාථාවයි අන්තිම ගාථා දෙකේ බුද්ධන් නමස්සම් කියලා කියන දාන්නේ හතරගතන් දේව කියලා තථාගතන් දේව මනස ඈ තථාගතන් දේව මනස පුත්තන් කියලා දෙවෙනි කරත් දැන් බුදුහාමුදුරන්ට নমස්කාර කරලා ධම්ම නමස්සාම සංඝ නමස්සාම කියලා තමයි යන්නේ. මොකද ඒක ප්‍රශ්නේ මතුවෙන්නේ කොහොමද? දෙවෙනි එකට තමයි තථාගතයන් කියන දායකයෙක් කියන්නේ තථාගත මහත්මයේ ධර්මයෙන් නෑ නෑ තථාගත දෙවියන්ගේ මනුෂ්‍යයන්ගේ පූජාවට ලක් වූ තථාගතයන් වහන්සේගේ දේවමනුෂ්‍යයන්ගේ පූජාවට ලක් වූ තථාගතයන් වහන්සේගේ ධර්මය. තථාගතයන් වහන්සේගේ සංඝයා. තථාගතං දේවමනුෂ්‍ය පූජිතං තථාගතස්ස කියලා නෑ ඒක. තථාගතං දේවමනුෂ්‍ය පූජිතං ධම්මං නමස්සාම ඒ කියන්නේ තථාගත ධර්මයේ තමයි ගන්න වෙන්නේ. තථාගත සංඝයා. ඒ පේන්නේ බුද්ධ බුද්ධ වන්දනාවක් විතර වගේ තියෙනවා. බලනොත් තුන් මේ සරණ තුනටම වන්දනාවක් සිද්ධ වෙනවා. ඥානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන් තලෙකේ සබ්බේ මේ තථාගතං දේව මනුසු පූජිතං බුද්ධං නමස්සාම තථාගතං දේව මනුසු පූජිතං ධම්මං නමස්සාම ඒකේ බුදුරජාණන් වහන්සේ මුලින් තිබ්බට පස්සේ ඒකේ ඊට පස්සේ මේතර ව්‍යාකරණානුකූල හෝ අර්ථයේ ඉච්චර පටලවිල්ලක් එන්න දෙයක් නැහැ. තථාගතන් දේව කුජිත කියන්නේ තථාගතන් තථාගතන් දේව කුජිත තනසාතින ඉස්සලකින් නෑ සම්මතවත්. ඉතින් දෙවි දේවතාවුන්ගේ මනුස්සයන්ගේ අර පූජා කරපුජා කරපු තථාගතයන් වහන්සේගේ ධර්මය. ඔව්. නමුත් මේ චතුත්ථ විභක්තිය නෙමෙයි තියෙන්නේ. තථාගතන් තථාගතස්ස ධම්මං කියන විදිය නෙවෙයි තථාගතං. සත්වඥයන් දෙතියාවෙන් කියලා කියලා වගේ පේන්නේ. දෙතියාවෙන් කියලා තියෙන්නේ. යකන් වැරදිලා කියලා. නැත්නම් කවන්නයි කියලා. දැන් අපිට ගන්න තියෙන්නේ අරකයි. එහෙව් සර්වඥාන්සේගේ ධර්මය. එහෙව් සර්වඥාන්සේගේ සංඝයා කියලා ගත්තාම ඒක ඒක නිසා ඒක ඇත්තට ප්‍රශ්නයක් වෙන්නේ. කොහොමද මම කියන්නේ ඒ කියන්නේ අපි කොතනදී හරි පිටිය යුතු මුල් එකනට පිටුවට පස්සේ ඊ ගාවට අනික් කටට පිටුවට හරියට අවනම්බුවක් වෙන්නේ නැහැ. සර්වඥාන්සේ ඉන්න තැන එක දවසක් අර මට මතක නැහැ මේ කුසල රජුරු සර්වඥාන්සේ වැඳ ඉන්න තැනට ඒක කතා කරන තැනට මේ සුළු සේවකෙක් එනවා. ඇවිල්ලි වෙලා මේ සර්වඥාන්සේට වැඳලා පැත්තකට යනවා. කුසල රජුරන්ට කියන්නේ. එන්න මට මේ මොනසාව වඳිනවා අද වැඳින්නේ නැහැ කියලා. අනයි චත්තමාන මිනිහා හොඳ දැනුම් කාර්යය. ඒ උපාසකයා. පස්සේ ඈ අනගන්න. හොඳ හොඳම පස්සේ බුදුජානනාංශය දැනගන්නවා කොතොල් රජුර පව් කර ගන්නවා. يعني මේ මනුස්සය වැන්දේ නැති ඊට පස්සේ කොතොල් රජුර කොහොමද බුදුජානනාංශය මාතෘකා මතු කරගෙන මේ ලස්සන උපමාවකින් කියලා දෙනවා. ඒ සරුවච්චන් වහන්සේ ඉන්න තැන කොතොල් රජුරන්ට වැන්දනම් සරුවච්චන්හන්සේ නිග්‍රහ වෙනවා. යාමිකේ වුණත් තරු තුන තියෙන එකනට ඉඳද්දි තරු දෙක තියෙන එකනට සලුට්ටක් ගවුවොත් පැක්ටිල් දෙන්නේ. ආය මොකක්වත් නැහැ. කියන්නේ කැප්ටන් ඉන්න තැන ලාන් සාජන්ට එහෙම සලූට් එකක් ගැහුවොත් ආරණව නැහැ මොකුත් නැහැ. ලාන් සාජන්ට මොකක් කරන්නේ? ඒ සෝල්ජර්ට දෙනවා, පැඩල් දෙනවා. ඒ කියන්නේ වැඩ නැතු වැඩ වැඩ වටිනාකම තියෙන කෙනා දැන් අපි මම ලොකු සාන්ති ඉන්න තැන මට මේ අත වඳිනවනේ. මම දැන් ලොකු සාන්තිෙන් අහන්න නැතුව කෙරුවොත් ඒක ලොකු සාන්තට නිග්‍රහයක් වෙනවා. ආසක සාන්ත මේ සාන්තත් වන්දනා කරන්න කියලා. එතකොට සාන්ත නැහැ කියන්නේ නැහැ. ඒක දෙනවා අවසරයි. දවසට දෙන්නේ නැතුව වඳිනවා කියලා කියන්නේ ලොකු සාන්තේ ගණන් ගන්න තියෙනවා කියන එක. නිසා රජුරු බුදුහාමුදුරු ඉන්න තැන කොසල් රජුරන්ට වැඳා නම් බුදුහාමුදුරු අවසර නැතුව චත්තපාණිසේ උපාසකව හොඳටම දන්නවා ඒක. ඉතින් ඒක වඳින්නේ නැහැ. නමුත් කොසල් රජුරු වෙන වෙනද බලන්න මම මාලිගාවට එනකොට අත් දෙක බැඳගෙන ඈට ඉඳලා ඉන්නේ දැන් බලමු බලන්න මාව ගණන් ගත්තේ නැහැ. අන්ති සර්වඥාන්සේ මට මතක නැහැ මොකද්ද දෙන උපමාවකින් කියනවා ඒ මම ඉන්න තැන රජුරු කෙනෙකුට වඳින්න තරම් ඒ මනුස්සයා මොකට නැහැ. ඒ වගේ බුදුහාමුදුරු වැඳලා පස්සේ බුදුහාමුදුරුගේ අවසරන්න කොච්චර කාට වැඳත් ඒක බුදුසසුනට ගෙතන රැකිලානේ. ඉතින් අනිත් එක මෙතන කතා කරන්නේ ධර්මයේ සංඥානේ. ඒකට ගියට ප්‍රශ්නයක් නැහැ. ලොකුමක අපි ඉස්සරහට එන විවරණා කියන එක අර විවරණාවේ සිතනුත් කය නැති බවලව සතරකි ආයමිත සිත නැති බවලව සතරකි කියන එතකොට මේ විභව කරන අය ඉල්ල උපාදි ලබන්නේ ඒ වගේ බ්‍රහ්මණවතෝ කියන කියන්නේ අරූප බ්‍රහ්ම ලෝක වලට තමයි කියන්නේ රූප බ්‍රහ්ම ලෝක භව තණ්හාව අරූප බ්‍රහ්ම ලෝක විභව තණ්හාව කියලා. ඒක හුඟක් මේ වැරදි මේවා කරන මේ අදහසක් එකේ තියෙන්නේ. ඒක පිළිබඳව සාමාන්‍ය විග්‍රහයක් ඔය නිවන නිවීම දේශනා කරනකොට ඒ ශාන්තේ මේ පෙන්ලා දෙන්න තිබුණා. මේ ඒක නිසා අපි මේ පැත්තට ගියේ නෑ මේ වෙලාවේ ලේසි එකක් තමයි ගත්තේ වෙනස් දෙයක් ඉල්ලන එක විභව තණ්හාව මේ දෙයම නැවත ඉල්ලන එක භව තණ්හාව කියලා. ඉතින් ඕවයිදී ඇත්තටම මේ ඔය කියන දේ නිවන් නොදකපු අය විසින් නිවන් නොදකපු අය පිට කරන කතාවක්. නිවන් දකපු කෙනෙක් කරපු එහෙම විග්‍රහයක් එච්චර හොඳ විග්‍රහයක් ඇත්තේ නැහැ. ඔව් ඇත්ත. ඒකට මම ඉඳ තියලා කිව්වේ විවිධ මත අදහස් දීලා තියෙනවා. මුගක් වෙලාට අරෝප ධ්‍යාන වඩපු කට්ටිය ගිහිල්ලා උපදිනකොට උපදින්නේ මේ මේ ලෝක. මේ ලෝක අරමුණු කරලා කරන භාවනාව තියෙන ඔලාදී හිත වැඩ කරන තණ්හාවට කියන්නේ විභව තණ්හාව කියලා කියනවා. රූප දැන් ඒ රූප අරූප බ්‍රහ්ම මේ අරූප ධානය ටික ගන්න කසිනුක් ඝාටෙම අවකාශය කියලා නිකන්නේ කසිනියක් වඩලා වඩලා වඩලා චතුර්ථ ධානයට යනකම් ගිහිල්ලා කටින උදුරනවා. කටි උදුරලා එතනට හිස් අවකාශයෙන් හිචිරදනවා. එතකොට තර මෙතෙක්කල් වඩපු එක අල්ලලා ගල්ලලා පැත්තකට දාලා එතෙන් තමයි මේ ආකාසානං චෛතන්‍ය ගන්න පුළුවන්. රූපේ පිළිබඳව පනාපයක් නැහැ. ප්‍රීගතියක් නැහැ. ඒ කියන්නේ අරූප ලෝක. ඒ සඳහා වඩන්න යම් කිසි විදියකට දැන් දැන් රූප ධානයක ඉඳලා අරූප ධානයට යන්න මිනිහගේ මනාපයක් එපායි. කැමැත්තක් ඕනේනේ. රූප ලෝකේ කියලා කියන්නේ රූප ධාන වල කසින ගහන වල හොඳ උපේක්ෂා මට්ටමක් නේ. මේිට වෙදී ඉහාට යන්න නම් මේක එපයි කියන්න එපායි. රූප ධාන එපයි කියන්න එපායි. එපයි කියන්න රූප ධාන වඩන්න අරගත්ත අරමුණ දින උදුරන්න ඕනේ. උදුරන්නේ විභව තණ්හාවයි. තියෙන එක විනාශ කරන්න ඕනේ. විනාශ කළා හිස් අවකාශයක හිත යොදනවා. අන්න ඒ වගේ එකක් තමයි විභව තණ්හා කියන්නේ මේ දෙකල් Taman ගියේ ඉනිමකට පයින් ගිහිල්ලා කියලා කතාවක් අපේ තියෙනවා. පල්ලේ චිත්තය ඇඳලා තියෙන නිසා නේද? දැකලා නැහැ නේ? දැක්කනම් එන්නේ නැහැ. නැක්කනම් එන්නේ මේක එන එක මේක නැක්කම ආය පල්ලයට යන්න බැරි ඉනිමකට පයින් ගන්න. ඉනිමක බැඳගන්නේ උණගත් 60ක් බැඳලා. ආ එහෙනම් හරි. ඒකයි ඒ කියන්නේ. දැන් නිමිත්ත කරගෙන කියන්නේ මොකක්hari අවතර කරගෙන ඒක පිටිවමාගෙන ඉඳලා ඒක නැති වෙනවනේ නැති වෙනවා කිස් භාවනකින් එතකොටත් ඒක බලපානාද වෙන්නේ තියෙන්නේ ධම්ම ලෝකෙට ධම්ම ලෝකෙට යන්න වෙනවා ධ්‍යාන සමාධිලා හිටියා දැන් මෙතනත් ඇත්තට මේ විභව තණ්හා ශක්තිය මං කියන්නේ පුරුෂ ශක්තිය කියලා මම භාවිත කරනවා තමයි පුරුෂ ශක්තිය අරමුණ හොඳටම ගෙවුණා ගෙවුනට පස්සේ අරමුණ තියෙනකොට වගේම ඒකේ ඉන්න පුළුවන් නම් විභව තණ්හාවක් ඕන කරනවා හිතන්න. මේක තමයි කවරක් ඉන්නකොට විශ්වාසයෙන් නැති තියෙනවා. ඉතින් ඒක අන්තිමේ මරොතේ මාරාර නිලෝකෙට නෑ මේක මේකෙදි එහෙම නෑනේ අර වගේ අපි ඒක නිමග්න වෙලා නෑ ඒක පිළිබඳව අවදීන් ඉන්නේ අවදි මනසක් නේ සමවැදිලා නෑනේ ධානය ඉන්නකොට ඒකට සමවැදි ඒක රසයක් කරගෙන ඉන්නේ දැන් එහෙම නෙවෙයි ඒක පිළිබඳ විවේචනාත්මකව බල බල ඉන්න එක සතියෙන් බලාගෙන ඉන්නේ. අවදි මනසකින් බලන්නේ. ඒක තමයි එතන විභාගන්නාවක් වැඩ කරනවා. මොකද එතෙන්ට යනකොට අර ආස්තික හැඟීමක් නැත්නම් ආක්‍රමණශීලී හැඟීමක් පුරුෂ හැඟීමක් අවශ්‍යයි. නම නැගියක් ප්‍රශ්නයක් නැහැ. හොඳයි එහෙනම් අපි දැන් වෙලාව මේ සීමා පැනගෙන යනවා ඒක නිසා අපි මෙතනින් මේ ධර්ම සාකච්ඡා නැත කරන බලාපොරොත්තු වෙන නමුත් මේ මේ මෙල්බන් වලට බද්දන වලට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න මගේ ටෙලිෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා කියන්න තියෙන්නේ ඊයේ අපි අර නිව්සීලන්ත වීසා එක සඳහා මේ પાස්පෝර්ට් එක නිව් දිල්ලි වලට කුරිය කරා. දවස් 3-4කින් උත්තර ලැබෙයි කියන බලාපොරොත්තු තියෙනවා. ඒක පණිවිඩයක් පමණයි. සම්මාතර මේ අපිට විනාඩි 5ක් පස්සේ කතා කරන්න පුළුවන්ද? ඒ තමයි ආයෙත් එන රින් කරන්න වෙනවා. එහෙම මොකක් කතා කරන්නේ විනාඩි 10කින් ආ හොඳයි තෙරුවන් සරණයි අපි එහෙනම් මෙතනින් සාකච්ඡාව නතර කරනවා සියලු දෙනාටම සරණ සීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා